දැන් මේක දකින්නේ තේ විදිහෙමයි. දැන් දාන දාස කියන වචනේ තේරුම යම්කිසි බුද්ධියේ දන් දෙනවා. හැබැයි මේ දන් දීලා දාහනෙට වහල් වෙනවා. ඒක ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් මොනවා හරි බලාගෙන ලෝකේ ඒ බලාපොරොත්තුෙන් පුද්ගලයේ දාන දානයක් දීලා ඒ දාහනෙට වහල් වෙනවා. මම මේ පිණෙන් දෙවියෙක් වෙන්න ඕනේ. ඒ නිසායි මම මේ දන් දෙන්නේ. අද අපිට මේ නැතුව තියෙන්නේ ඉතර නොදුන්න හින්දා. මතු ලබා ගන්න ඕනේ කියලා දන් දෙනවා. දැන් මෙහෙම නම් එයා දාහනේට වහල් වෙලා ඉන්න කෙනෙක්. දාන 16. දාන 16ගේ ස්වභාවය. අනික තමයි දාන සහාය. යම් කිසි කෙනෙක් දෙන්නා වූ දානේ ආර්ය මාර්ගයේ උපනිශ්‍රේ නම් ඒ සඳහා දෙනවා නම්. ඒක දාන සහාය සහාය දානයක් වෙනවා. යම් කිසි දෙන්නා වූ දානේ තුලින් ආමිෂ දාන, අබේ දාන, ධර්ම දාන කියලා මේ දාන තුනක් තියෙනවා. මෙන්න මේ ධර්ම දාණයට ආවනම් එහෙම දානපති ප්‍රධානම දානේ බලවත්ම දානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. නිවනට හේතුකාරක කාරක වෙන දේ දන් දෙනවා නම් ඒක ධර්ම දානය. ඒක තමයි නියම දානපතික. ඒ තමයි ලෞකික වශයෙන් නෙමෙයි ලෝකෝත්තර පැත්තෙන්. ගැඹුරු දහම් පැත්තෙන්. ඒතොර යම් කිසි කෙනෙක් දාන දාස දෙන්නන් වාලේ දෙනවා. ඒ ලෝක ලෞකික පැත්තෙන්. එයා දානෙ දෙන්නේ දෙන්නන් වාලේ. කවුරුවත් කියනවට. ඒ විදිහට දන් දෙනකොට සැකේ ඉන්නවා. ඒතොර අනික් කෙනා ඉන්න දාන සහාය. මේ ලෝක සම්මතිය හැටියට දානෙට තමනුත් අතහිත දෙනවා සම්පූර්ණේ බාර ගන්න කැමති නැහැ. දාන ප්‍රති ඉන්නවා එහෙම නෙමෙයි. එයා මූලික වශයෙන් බාර අරගෙන දානේ සකස් කිරීම සංවිධානයත් කරනවා. දානේ දෙනකොට අතහිත දීලා දන් දෙනවා. අයිසරි දානේ දීලා අවසන්ලා සන්තෝෂ වෙනවා. ඒ ආකාරයෙන් කටයුතු කරලා ලෞකික දාන ප්‍රති හැදෙනවා. ලෝකෝත්තර දාන ප්‍රති ධර්ම දාණයෙන් හම්බ වෙනවා. ලෞකික දානයක් දීලා අර විදිහට දන් දුන්නොත් එහා පස්සේ එයා දාන ප්‍රතිය ලෞකික වශයෙන් ලබනවා. ඉතින් ඒ නිසා ලෞකික දාන 16 වෙනඩත් වෙන ලෝකෝත්තර ඇති ධර්මානුකූල දාන දාස දකින්නත් ඕන. ධර්ම සහ දාන සහයත් ඒ වගේ. ওই දෙකම දකින්න ඕනේ. දානපතිත් ওই දෙපැත්තක් තියෙනවා දෙපැත්ත දකින්න ඕනේ. එකක් කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. ඒක හැම එකම තියෙනවා දෙපැත්තක්. කෙලෙස් සහිත වූ සතර ගමන්ට හේතු වෙන පැත්ත තමයි හැම කාලෙකම විද්‍යාමාන. අබුද්ධෝත්පාද කාලෙත් ඒක විද්‍යාමාන. ලෝකෝත්තර වූ නිවන්ට හේතු වෙන පැත්ත හැම බොහෝ කරම අබුද්ධෝත්පාද කාලේ විද්‍යාමානයි නා බලාහින්දදී අවිද්‍යාමාන වෙනවා. ආර්යෝ ඉන්නකන් ආර්යෝ දේශනා කරනකන් විද්‍යාමානයි. ආර්යෝ නැති කාලේ අවිද්‍යාමානයි. අපිට ඒක තමයි තනින් සිද්ධ වෙන්නේ. තව මොනවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර තාස මේ අත් පාළියටපත් පිටු තමයි උත්තර. ඔව්. ඊට සංසාර කෝපක. ඔව්. තරහායම කියන වගේ දේවල් තියෙනවා. දැන් මෙහෙම තියෙනවා. තරහනේ මේ යන්නේ. තරහ පද කියවෙන්න පුළුවන්. හැබැයි තරහ කිතේ නැහැ. තරහ යන ස්වභාවය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයා දැකොත් වෙනා මේ තරහෙන් කියන්නේ කියලා. නමුත් සමහරවල්ලාට එයා ළඟ මානසිකත්වයේ තුල තරහක් නැහැ. දැන් වෙනස දැනගන්න පුළුවන් මූණේ. ගති ලක්ෂණයක් ආවොත් හදවතින් දැනගත්තා. හදවත මූණ හදවත පෙන්වන කැඩපතක් බඳුයි. අරිහතුන් වහන්සේගෙන් අර පිළිඳ වච මහරහතන් වහන්සේ වසලේ කියලා කතා කරනවා. හැබැයි මූණේ කලකිරුටක් නැහැ. අනික කෙනෙක් වසලේ කියලා කතා කරන්නේ රෞද්‍ර ගතිය. එහෙම රෞද්‍ර ගති ලක්ෂණ පහළ වීමක් නැහැ වාසනා කෙලෙස වලට. ඒ ගති ලක්ෂණ නැතුව ක්‍රියාකලාපේ පහළ වෙනවා. ඒවා එහෙම තියෙනවා නම් විතරයි. ඒකත් බොහෝ කාලයක් කරලා තියෙනවා තමයි එහෙම වෙන්නේ. හැබැයි ඒවා කාලේ කාලේ හැරිලා යනවා. දැන් 60වත් පිරුණු මහතර නමක් හා සමානයි කියලා කිව්වේ වාසනා කෙලස් පව සංසිඳන කාලේ. මොකද හැම වෙලෙම රහතන් වහන්සේ ජීවත් වෙන්නේ සතියෙන්. අර සසර තිබිච්ච පුරුද්දට වේගවත් නැගිලා හිටන එකපාර අරක වචන පිටවීම ආදී තියෙනවා. හැබැයි ඒනකොටම දකින්නවා. ඒක වැරදි කියලා. මොකද සතියෙන් හිටපු නිසා. එයා ඒ වෙලෙම ආයිති සංවරයක පිටිනා මෙහෙම එකක් සිද්ධ වෙන්න මතු ඉඩ දෙන්නේ ආයිති සංවරයක් ඇති කර ගන්නවා මෙන්න මේ ක්‍රමයටයන් රහතන් වහන්සේට 60 වස් පිරින් රහතන් වහන්සේ කියන්නේ ඕව සංවර කරගත්තායි 60 වස් පිරිච්ච රහතන් වහන්සේට ඒව නැහැ මුල් කාලෙදී අර තිබිච්ච යම්කිසි ගිනි ගොඩක් ගහලා තිබිච්ච දෙනක ගින්දර අහ කරපුවාම බිම උස්නේ තියෙනවා වගේ සුළු කාලයක් තුල අර වගේ ගති ලක්ෂණ තියෙනවා ඉතින් ඒකයි අර දැන් අද මේ පෙන්වන අයගේ தත්ත්වය හුඟක් වෙනස් කතා සමහර අය අද කියනවා බලපුවාම යකා වෙලා ඉන්නවා ඔක සසර ගතිය ඒ තියෙන්නේ. ඒක වාසනා කෙලෙසේනේ කියනවා ඒකට. වාසනා කෙලෙසේට මේ කාය විකෘති කරවන්න ඒ තරම් දූෂිතතාවයක් කරවන්න බෑ. ඒ වගේම වාසනා කෙලෙසේ කියන එක දිගටම එන්නේත් නෑ. කලාතුරකින් ඔය මතුවෙන්නේ. ඊළඟ වතාවට සතියෙන් ඉන්න නිසා ඒක කෙලිම දන්නවා මේක වැරදි කියලා. අර වක්කඩෙන් එක සැරයක් පැනලා හිටන් අර මේ උන්වහන්සේ නමක් සංසාරේ වඳුරු ගතිය තිබිච්ච නිසා ඊළඟ වක්කඩෙන් බැහැලා ගියා. මොකද සතියෙන් හිටපු නිසා අනික ගිනිච්චේ නෑ ඉන්නේ හැර. ඒ ගති ලක්ෂණ මේ උදේ ඉඳන් රැ වෙනකන් හැමදාම සතර ගති සතර ගති එක එහෙම පවතුනා නෙමෙයි වාසනා කෙලෙස් කියන්නේ. වාසනා කෙලෙස් අහම්බෙන් මතුවෙන්න පුළුවන්. හැබැයි මතුනොත් ඒ වෙලාවේ සතියෙන් හිටපු නිසා ආයි පාරක් එහෙම එකක් වෙන්න දෙන අයිති සංවරයක් ඇති කරගන්නවා. ඒවා රාතන් වහන්සේ නමකින් කලාතුරකින් දකින්න හම්බෙන ගති. අද මේ සමහරය වරද්දලා තීරුම් අරගෙන ඔය වැරදි වැරදි එක එක අදහස් වල පිළිහිදලා. ඉතින් උදේ ඉඳන් රැ වෙනකන් ওই ගතිය අවුරුදු ගානක් ගෙනහිලා තියෙනවා. අහපුවාම මේක සසර ගතියනේ පුරුද්දනේ. සසර ගතිය නෙමෙයි ඒක ජඩ ගතිය, චපල ගතිය. ඒක යථාර්ථයේදී. ඔව් දැන් ඒ දකින්නවනේ. ඒ වෙලෙම බැලුවනේ. දැන් මේකේ වැරදි දැක්කා. වරද කොච්චර දුරට පැතිරුණාද කියලා දැක්කා. ඊට පස්සේ හදන්න ඕන බව දැක්කා. දැකලා නැහැදුනේ. ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම උපමාවක්. එක්තරා රතාචාර්ය වරයෙකුට බාර දුන්නා රෝද දෙකක් හදලා දෙන්න කියලා රජුරු. එයාගේ රතේට රාජ රතේට රෝද දෙකක් හදලා දෙන්න. හත් මාසයක් කල් දුන්නා. එක රෝදයක් හදන්න 6 මාසයක් ගියා. පස්සේ බලනකොට දැන් ලබන මාසේ දෙන්න වෙන රෝද දෙක. හදිසි හැදුවා ඉතුරු රෝද. දැන් රෝද දෙකම සම්පූර්ණ කළා හත් මාස යනකොට ගිහිල්ලා පාර දුන්නා. රජුරෝ රෝද දෙක පරික්ෂා කරලා බලලා නම් බොහොම ප්‍රශංසා කළා. හොඳ රෝද දෙක. මේ දෙකම එක වාගේ කිසිම ඇදපළුදා පේන්නේ. ඒ පාර රතාචාර්යවරයා කියනවා නෑ ස්වාමීනි රෝද දෙක දෙආකාරයයි. ආයි බල බල පරික්ෂා කළා කියනවා මට පේන්නේ නෑ. කොහොමද දැනගන්නේ? සම බිමක ওই රෝද යවන්නකෝ තල්ලු කරන්නකෝ. එකක් තල්ලු කළා. හොදේ ගිහින් ගිහින් එහෙම වැටෙන්නේ නැතුව එහෙම නැවතුණා. තල්ලු කරපු එක ඉවරනකොට. මේකත් තල්ලු කරන්නකො. ඒක ටිකක් දුර ගිහලා කරකිලා වැටුණා. ආයිත් බලන්නකො. අයිර ක්‍රමේම. එක රෝදයක් තල්ලු කරගුවාම කරකිලා වැටෙනවා. අනික් රෝදය තල්ලු කරගුවාම ගිහිලා නවතිනවා වැටෙන්නේ. මොකද ඒකේ තියෙන හැම මිම්මක්ම බැලන්ස් එකට හදලා තියෙනවා. ඒ නිසා ඇදාපළුද්දක් නැති නිසා වේගය අඩු වෙනකොට පැත්ත පෙරලෙන්න හේතු නැහැ. ඒක නිශ්චලව තියෙනවා. ඒ වර්ගය දැන් මේ රෝ දෙකේ හැටි. දැන් බුදුරණන් ආදී මේ උපමා පෙන්නලා කියනවා. සතර සතිපට්ඨානිය වඩලා යම් කෙනෙක් අරිහත්ත්වයටපත් වුණා නම් මෙන්න මේ 6 මාසය ඇතුළේ සූක්ෂම හදු රෝදේ වාගේ තමයි උන්වහන්සේගේ චරිත ලක්ෂණය. ස්වභාවය. හදිසිය දහමක් අහලා අරිහත්ත්වයටපත් වෙච්ච කෙනා මෙන්න මේ මාසෙන් හදු රෝදේ වාගේ. මේ වෙනස තියෙනවා අරිහත් උන්වහන්සේලාගේ අරිහත් ඵල චිත්තේ නෙමෙයි වෙනස තියෙන්නේ. චරිහරටා මෙහෙමයි කියන්නේ. මෙන්න අර වාසනා ක්ලේශ කියනවා නැගිනේ සතර සතිපට්ඨානයෙන් තොරව ලැබුවා ඒක. හදිසිය බණක් අහලා ධර්මාබෝධයක් ලැබිලා ඒ තුලින් අරිහතයටපත් වෙච්ච කෙනා සතර සතිපට්ඨානිය වඩලා. සතර සතිපට්ඨානිය වැඩි වූ කෙනා ක්‍රමානුකූල සංවරත්වයටපත් වෙනවා. එයාගේ එයාගේ ස්වභාවය විතර වාසනා කිලිස් කියලා එන්න එකක් ඉදිරි වෙන්නේ නැහැ. මොකද සතර සතිපට්ඨානිය වැඩි වීම නිසා මෙයා කපාගෙන යනවා. ඒ පුරුදු එහෙම පවතිනේව නෙමෙයි. ඔව්. බෑනේ. මොකද ආරම්භ මහත්ඵල මාසන්ත ආඩියක් දෙන්න බැද්ද ඒ වගේ දැන් අපි දකින්නේ මහත්ඵලයි මහානිසංසය කියන්නේ මොනවද කියන එක. මේකෙත් ක්‍රම දෙකක් තියෙනවා. ලෞකිකත්වය තුළ තියෙනවා මහත්ඵල මහානිසංස කියන කතාව. සක්විති රජකම ලැබෙනවා නම්, සක්‍ර දේවේන්ද්‍ර වෙනවා නම් මේ වගේ දේවල් වල ලෝක සත්‍යය මහත්ඵල මහානිසංස කියනවා. මේ ආර්ය විනය තුළ මහත්ඵල හතරයි තියෙන්නේ. මහානිසංස හතරක් තියෙනවා ඒකට. සෝවාන් ඵලයේ මහත්ඵලය. සකෘදාගාමී ඵලයේ මහත්ඵලය. අනාගාමී ඵලයේ මහත්ඵලයක්. අරිහත්ත්වයේ මහත්ඵලයක්. සෝවාන් ඵලයේ නිසා යම්කිසි ආකාරයකින් අත්හැරීම වැළී මිදී යාමක් කියලා සැනසෙල්ලක් ලැබුවද මහානිසංසය. සකෘදාගාමි ඵලයෙන් යම්කිසි ලෞකික වූ අත්හැරීමක් නොයල්මක් මිදීමක් ලැබීමේ සැනසීමක් ලැබුවද මහානිසංසය. අනාගාමි ඵලයෙන් ලෞකිකත්වයේ අත්හැරීම වැළී මිදීමේ සැනසෙල්ලක් ලැබුවද මහානිසංසය. අරිහත් ඵලයෙන් ලෝකේ විලාස අත්හැරීම මිදී නැලී සැනසෙල්ලක් ලැබුවද ඒකත් මහානිසංසය. ඔන්න ඔය හතරට කියනවා මහත්ඵල මහානිසංස කියලා මේ බුද්ධ සාසනය. එහෙනම් මහත්ඵල මහානිසංස දෙක ලැබලා ඉන්නවා හැම රහතන් වහන්සේනම. අරිහත්ත්වයටපත් වෙන්න හේතුකාරකෙන යම් පිනක් දහමක් කරගත්තා නම් උපනිශ්‍රේ වෙන්නේ. ඒක මහත්ඵලයි මහානිසංසය කියන්නේ ওই ටික ලබා දෙන්න නිසා. ওই ටික ලබා දෙන්න උපනිශ්‍රේ නොවන්නේ කිසි එකක් මහත්ඵල නැහැ මහානිසංසත් නැහැ. මතු උනා ගෙවිලා ගියා. ආයතනයක් හිස් පුද්ගලයා. කොච්චර පිනක් කරලා තිබුණා. ඒ පිනට විපාකේ දුන්නාට පස්සේ විපාකේ ගෙවිලා ඉන්න පිනේ තියෙන බලය ගෙවිලා ඉවරයි. ආයිත් යාට හැරසිල්ලක් ලබන්න ආයි පිනක් කරගන්න ඕනේ. නිවන් දැකීමට හේතුකාරකන උපනිශ්‍රේනේ පිනක් කරපු කෙනාට නිවන් දකින්නතුරු ඒක පස්සේ යනවා. නිවන් දැක ළමයි විපාකයේ වශයෙන් ඒක ඵලයේ වශයෙන් නිවන් ඵලයමයි ලබා දෙන්නේ. ඒ නිසා ඒ බඳු පින් තියනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. දැන් ඔයත් පටලවාගෙන තියෙනවා. ප්‍රාණස් දැන් සිව් පිටියාපත් මහරහතන් වහන්සේ කියන එකයි. ඔව්. විස්කෘතී මහරහතන් වහන්සේ ප්‍රයි දාන දෙකක් තුනකින් ඒකේ ඒ ලැබෙන ආනිසංසය එකක් තියෙනවා. නෑ මෙහෙම දෙයක් තියෙනවා. අරිහත් මේ අරිහත් ඵලයෙන් ලැබෙන ආනිසංසය බැලුවොත් ඒකයි. අරිහත් ඵලයේ අනුව බැලුවොත්. අමතර ලැබුව ආනිසංසයන් අමතරව ලැබෙනවා. දැන් මොකද අරිහත් ඵලයේ සිව්පිලිසිඹියා ඵලයයි ආදි වශයෙන් කියන්නේ උන්වහන්සේලා වැඩු පාරමිතා ගුණ. අරිහත් ඵලයේ කියන එක ධර්මයෙන් ලැබෙනා වූ ගුණේ. ධර්මාබෝධයෙන්. අමතර ලැබෙන සිව්පිලිසිඹියා එහෙම නැත්නම් ත්‍රිවිද්‍යාලාභී, අභිඥාලාභී, ඒ වගේම මේ පසේ බුදු සර්වඥ මේ උන්වහන්සේලාගේ ඒ ඥාන මට්ටම් පාරමිතා ගුණ. ඉතින් ඒ ගුණ වලට වැඩුවාමත් ඒ ගුණ නිසා අනුකූල වන්නා වූ යම්කිසි පිනේ වැඩිවීමක් වෙනවා. ඒක නිවනට අමතරව ලැබෙන හරියක්. ඒ යම් යම් දෙයකට අග්‍ර උත්තමයන් වහන්සේලාට දන් දුන්නාම මේ අග්‍රතාවයේ ප්‍රතිඵල අතිරේක ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා. දැන් සීවලී මහරහතන් වහන්සේට දන් දුන්න කෙනෙකුට අර අරිහතුන් වහන්සේ ධමකට දන් දුන්න එකෙන් අරිහත් ඵල ලැබීමට හේතු වෙනවා වගේ. ලැබීමට හේතුකාරක වෙන අතිරේක ලාභයක් ලැබෙනවා උන්වහන්සේ පුරු පාරමිතා ගුණයේ ආශිර්වාදයෙන්. ලෝතර බුදුරන් වහන්සේ අරිහතුන් වහන්සේ නම. අරිහත් ඵලයෙන් ලෝතර බුදුරන් වහන්සේ සමානයි අනික් අය සමානයි. නමුත් පුද්ගලික දාන අතරින් පළවෙනි දානේ ලෝතර බුදුරන් වහන්සේට දෙන දානේ. එන අරිහත් ඵල විශේෂත්වයෙන් නෙමෙයි ඒක වෙනස් උනේ සර්වඥතා ඥාන විශේෂත්වය. පාරමිතා ගුණ විශේෂත්වය. එහේ ඒ දෙකම තියෙනවා. මේ අරිහත් ඵල ඥාන මේ ගුණයට දෙන සමාන මට්ටම වෙනයි. අරිහතුන් වහන්සේ නමකට අරිහතුන් වහන්සේ නම දන් දීමෙන් දෙන්නේ උනත් අරිහතුන් වහන්සේගේ මට්ටම ලැබෙනවාමයි. හැබැයි වෙනස තියෙනවා. අර පාරමිතා ගුණයේ විශේෂ උත්මය නිසා බුදුරන් වහන්සේගේ දාණය පුද්දලික දාණය පළවෙනි දාණය වුණා. විශේෂම වුණා. ඉතින් ඒ වගේ ಗುಣ මහත්වයේ විශේෂත්වය එනවා. අරිහත් ඵලයේ ලෝකෝත්තර ಗುಣ මහත්වයේ ඉහළම තැන. නැව ලෞකික ගුණ මහත්යන් තියෙනවා පාරමිතා ගුණවල. මේ අරිහත් ඵලයේ දන් ඒ හේතු කර දන් දුන්නොත් එහෙම. තමයි අරිහත් ඵලයේ ලබා ගන්න පුළුවන්. හැබැයි බාහිර උපනිසිරි සම්පත්තියක් සම්බන්ධ නැති වුණා ඒ සමග පරිවාර සම්පත් වෙනවා. දැන් අර ඒක භික්ෂුන් වහන්සේ නම කිරියා උන්වහන්සේට අරිහත් ඵලය ලැබුණා. දානයකට හිමිකමක් නැහැ. ගන්න ගන්න දානි බිම වැටෙනවා. අන්තිමට විරුණම් පානල හැදුනේ බඩිකින්. ඒ අවස්ථාවේ සරියුත් හාමුදුරන්ට හම්බුණා දානයක් නොඉඳුල් මේ ඒ වගේම මේ නොයදුරු කිරිබතා. ඒ කිරිබත උන්වහන්සේ අතේ තියාගෙන කැව්වා. බඩ පිරෙන කාලේ පිරනවා පෑව. උන්වහන්සේලා අන්තිම දහේ තමයි ඒ දානේ හම්බුනේ. දැන් ඒතර මාර්ගඵල අවබෝධ කර ගැනීමට හේතු වෙන රටාව ඒක. ඒ කුසලීට උපනිසිරි. ඒක නමුතර දානීට උපනිසිරි ලැබලා තිබුණා. උන්වහන්සේගේ දානේ පාත්‍රය වැටෙන්නේ නැහැ. උන්වහන්සේට හම්බ ලෝතර බුදුරන් වහන්සේ වන්නකොට දානි අඩු වෙනකොට අහනවා සීවලි වරිනවද? වඩන අය අය දාන අඩු වෙන්නේ. ඒ වඩන සියලු දෙනාටම දානේ හම්බ වෙනවා. මේ ලෝතර බුදුරන් වහන්සේ දේශනා කළේ නැත්තේ ඇයි? දාන පාරමිතාව අප්‍රමාණ්‍ය පූර්ණ්‍ය කරුව මමයි. ඒතොර අංශු මාත්‍රයක් හදපු සීවලි හාමුදුරුවෝ දෙන කොහොම සමයිනේ මං වටනකන් ඉන්න පස්සේ දානේ හම්බෙන්නේ නැහැ. එහෙම කියන්නේ ඕනේ. කිව්වද? එහෙම දේශනාව කළේ නේ බුදුරන් වහන්සේ. ලෝතර බුද්ධත්වයට මහා දාන පාරමිතාවක් පිළිවා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී සියලු ආකාරයි. එබඳු බුදුරජාණන් වහන්සේට දානි හිඟ වෙනවා. ඒ දානේ මහමෙරක් නම් කූඹි කකුල අතරන් ප්‍රමාණයට වැඩ කරලා හිටන් මේ ප්‍රතිඵලයක් ලබාගත්ත සියලි හාමුදුරන්ට දානි හිඟුණේ නෑ. දැන් පුදුම දෙයක් නෙමෙයි. දැන් විග්‍රහ කරන්න කොහොම කරන්නේ? හොර ඇහුත් ඔය ප්‍රශ්න. මහා දාන පාරමිතා පුරා ලෞතර බුදු වෙච්ච උන්වහන්සේගේ ආනිසංසය උන්වහන්සේට දානි හිඟ වෙච්ච වාර බොහෝ තිබුණා. තුන් මාසයක් යනකම් යවහල් වදලා හිටියා. මාර්යාගේ බලපෑමකින් පින්නපාත ලැබුණා. පින්නපාත දෙන්නේ නැතුව අවස්ථාවක් ලැබුණා. මොනවත් හම්බෙන්නේ නැතුව. ඒක අවස්ථාව පූජා කරපු කැවුමත් උසගෙන ගිහින් වෙන කාසිය පහමතරන්ට පූජා කරා. පූජා පාත්‍රයට පූජා කරපු එක. හැබැයි ඔය වගේ දෙයක් කවදාවත් සීවලි හඳුරන්න වෙලා නැහැ. උන්වහන්සේ පසෙන් ගිය කෙනෙකුටවත් වෙලා නැහැ. ලෝතර බුදුරන් වහන්සේලා දානේ හම්බුණා සීවලි හඳුර වැඩියා. එහෙනම් මේක වෙනස මොකද්ද? මෙන්න පැතුමක තියෙන වෙනසක හැටි. ලෝතර බුදුරන් වහන්සේ දානේ දානියාංශ දානානිසංශ පැතුමක් කළේ නැහැ. මේ සියල්ලම උපනිශ්‍රිය කරගත්තේ සර්වඥ සාඥාණයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පැතුම ඒ සීතු වුණා. නමුත් අර සීවලි හාමුදුරුවෝ එදා කතුවේ මම උපනුපන් තැනකවත් මම ඇසුරු කරන කෙනෙකුටවත් නැත යන වචනයක් අසන්නට ලැබේවා. දානිය පූර්ණ වේවා. එපමණ පැතුමක් තිබුණා. ඒක සර්වඥ සාඥාණයේ පැතුම නෙමෙයි. ඒ උන්වහන්සේගේ පැතුම උන්වහන්සේ තුන මේ ලැබුණා ඒ ප්‍රතිඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ පැතුම බුදුරජාණන් වහන්සේට වෙලා සර්වඥ සාඥාණය ලැබුවා. පැතුම් දෙයාකාරයක් නිසා දෙයාකාරික ප්‍රතිඵල හම්බ වුණා. මෙතුන වෙනස ඕකයි. ඔව්. සමර්ථයේදී ඔව්. ඒකේ නවස්ථාවේදී කියන්නේ යම් මුල් සමහර අවස්ථාවල උඩින් දක්වා යනකොට හෘදේ වස්තුව ක්‍රියාකාරීත්වයෙන් අපරලා තියෙන පුළුවන් සමහර මුල් අවස්ථාවේදී තියෙනවා මෙහෙම දෙයක්. නිරෝධයයි නිරෝධ සමාපත්තියයි දෙකක් තෝරා ගන්න ඕනේ. ධානයයි ධාන සමාපත්තියයි දෙකත් වෙනම තෝරා ගන්න ඕනේ. ඔය කාරණා දෙකක්. දැන් ධාන චිත්ත වීති තියෙනවා සමාපatti චිත්ත වීති තියෙනවා. ප්‍රථම ධාන චිත්ත වීතිය සහ ප්‍රථම ධාන සමාපatti චිත්ත වීතිය. මේ චිත්ත වීති දෙවර්ගය. මෙතන ඒක තෝරගන්න. දැන් නිරෝධ සමාපatti වීතිය තියෙනවා. නිරෝධය තියෙනවා. නිරෝධයයි නිරෝධ සමාපත්තිය කියන්නේ දෙකක්. දැන් නිරෝධ කියන වචනේදී නිරෝධ කරන ක්‍රම තියෙනවා. අනුපූර්ව නිරෝධ ක්‍රමයක් තියෙනවා එකක්. සමාපත්තියෙන් ලැබෙන අනුපූර්ව නිරෝධය එකක් තියෙනවා. අන්න ඒ කෙනාට නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන්. එයා අට සමාපatti ලැබලා එතනින් ගිහිලා අනුපූර්ව ගිහිලා නිරෝධ සමාපත්තියට යන්න ඕනේ. ඒක සමාපatti කුසලතාවය. ඒ තියෙන්නේ. එතකොට යම් කිසි බුද්ධිලේ කියන නිරෝධ කරගෙන යනවා. නිරෝධ කියන වචනේ පෙන්නන්නේ යමක් උදා වෙන්නේ නැහැ කියන එකයි. නිල් උදා කියන එක තමයි උදා නැහැ කියන්නේ. උදා වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ පවතින දෙයක් නෙමෙයි තියෙන්නේ හැම වෙලෙම උදා වෙලා මතුවෙන ඒවා. උදා වෙනවා වැය වෙනවා. උදා වෙනවා වැය වෙනවා. උදෑවේ කිව්වේ ඒකයි. උද්‍යව විඥානය කියන්නේ තෝක දකින්න ඕනේ. ඒතර මේ ලෝකෙදී හටගන්න යමක් උදා වෙනවා නම් ඒකට අවශ්‍ය කරන පරිසරයේ තිබුණොත් තමයි ඊට අනුකූල දේවල් උදා වෙන්නේ. දැන් ගිහි පරිසරයක ඉන්න මිනිසයාට ගිහි කටයුතු වල යම් බාධකයක් ඇත්නම් ඒ ගිහි පරිසරයේ ඉන්න නිසා ඒවා උදා වෙනවා. එයා ගිහි පරිසරයෙන් අහකලා පැවිද්දට ගියා. පරිසරේ නැති නිසා දැන් උදා වෙන්නේ නැහැ නිරෝධයි. දැන් ගිහි පරිසරයේ යම් කම්කටොලක් ඇද්ද ඒ ටික නිරෝධයි. මේ සමාපත්තිය නෙමෙයි ඒක. ඒක නිරෝධ ඒකත් එක්තරා නිරෝධ මාර්ගයක්. අනේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා කිය ඔන්න උතනයි. නිරෝධය දකින්න එක. යමක් අල්ලාගෙන ඉන්නවා ඒ පිළිබඳ චන්දරාගේ අතහැරලා ගියා නම් දැන් ඒකේ බැඳීමක් නැහැ. ඒ නිසා ඇති වෙනවා ඒකෙන් හටගන්න යම් දුකක් උදා වුණා නම් දැන් ඒ දුක උදා වෙන්නේ මේක නිරෝධයක්. ඒක ලෞකික නිරෝධයක් තියෙනවා. දැන් ලෝකයේ තුලම නිරෝධ කරන යන ක්‍රමයක්. ගිහි කම්කටොළු ඇති පුද්ගලයෙක් ගිහි කම්කටොළුලින් දුක් විඳගෙන ඉන්නකොට ගිහි කම්කටොළුලින් කරදර විඳිනකොට ඒ ගිහි බාධක අත්හැරලා පැවිද්දට ගියා නම් ඒ ගිහියෙක් නිසා වෙලා ඉන්න කාලේ විඳපු දුක් කරදර වලට දැන් සම්බන්ධ නැහැ. ඒවා උදා වෙන්නේ. අනිසා ගෘහවාසයේ තිබෙන සම්බාධක නිරෝධයි පැවිද්දත්. අය පැවිදිලා ගිහිලා ඉතින්. එයා ඉන්නවා යම් කිසි අරණ්‍ය රුක්මුණු ශුන්‍යාකාරය ඇසුරු කරගෙන. හැබැයි මෙයාට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වද දෙනවා. ඒවයට වදයක්. එයා මොකද කරන්නේ? සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හරගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණෙන පැමිණෙන අවශ්‍ය කරන යම් කටයුත්තක් ඇදී ටික කරනවා. ඉතින් ප්‍රථම ධානයට එනකොට අර විතර්ක ਵਿਚාරයන්ගෙන් හටගන්නා වූ දාහේ නිරෝධ වෙලා යනවා. දැන් එතනින් අර කියන්නේ ව්‍යාපාද විහිංසා කාම කියන මේ සංකල්පනා තියෙන නිසා ඒවට අනුකූල හඬක් ලෝකයෙන් ඇහුනොත් ඔහු තමයි වික්ෂිප්තය. ඒ නිසා තමයි කියන්නේ ප්‍රථම අධ්‍යයනයේ සබ්දේ කටු කියලා. නිකම්ම සද්ද කටු වෙන්නේ නැහැ. ප්‍රථම ධානය ඉක්මවා යනකොට තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු වෙන්නේ. ඒ විතර්ක දුරු වෙලා නැත්නම් අර සද්ද එනකොටම අර විතර්ක ඊට වැටෙනවා. වැටෙනකොට එක කාමයේ හට ගන්නවා, එක ව්‍යාපාදයේ හට ගන්නවා, එක චිත්ත වික්ෂිප්තතාවයන් හටගෙන ඇති වෙනවා ශෝකය, සංවේගය. අන්න ඒක නිරෝධ වෙනවා. ප්‍රථම ධානයටපත් වෙලා ඉන්නකොට අර අර කියන ශබ්දේ නිරෝධ වෙනවා. ද්විතිය අධ්‍යයනයටපත් වෙන කෙනා විතරක ਵਿਚාර නිරෝධයි. ඒතොර එයා නමුත් එයාට ප්‍රීතිය නිරෝධ නැහැ. තෘතිය අධ්‍යයනයටපත් වුණාම ප්‍රීතිය නිරෝධයි. එතනින් චතුර්ථ ධානයටපත් වුණාම ආස්වාස ප්‍රසවාස නිරෝධයි. අන්න ඔව් ඔව් නිරෝධ සමාපත්තියේදී දැන් මෙහෙමයි නිරෝධ දැන් නිරෝධය කියන එකක් ඔය යන්නේ ධාන සමාපත්තිය යනවා අරක යන්නේ ඒක වෙනම තෝරා ගන්න ඕනේ දැන් මේ බලන නිරෝධ නිරෝධ වෙන හැටි අනුපූර නිරෝධ ක්‍රම ඔය නෑ නෑ ඒක වෙනම ගන්න ඕනේ දැන් මේ යන්නේ මේ නිරෝධය යන්නේ අනුපූර නිරෝධ ක්‍රමයක් මේ යන්නේ අර මේ යන්නේ එක්තරා නිරෝධ කරගෙන යන ක්‍රමයක් චතුර්ථ ධානයේදී ආසාස ප්‍රසආස නිරෝධයි. ආකාස අනන්ත ආයතෙන්ට ගියාම අරූප සමාපතියට. ලෝකේ නොඑක් නොඑක ආකාර වන්නා මේ සංඥා නිරෝධයි. බාහිර සංඥා නිරෝධයි. විඥානං ආයතෙන්ට ගියාම ආකාස අනන්ත ආයතන සංඥා නිරෝධයි. ආකින් සංඥායතෙන්ට ගියාම විඥානං ආයතන සංඥා නිරෝධයි. නේව සංඥා නා සංඥායතෙන්ට ගියාම ආකින් සංඥා සංඥා නිරෝධයි. නිරෝධ සමාපත්තිය සම්බන්ධනහම නේව සංඥා නා සංඥා සංඥාත් නිරෝධයි. සියලු සංඥා නිරෝධයි. සංඥා වේදයිත නිරෝධී. අන්න ඒක ක්‍රමයක්. දැන් ආස්වාද ප්‍රසාර නිරෝධයි කියලා අර ගුණාර්ථ ඉන්නවා. නෑ අසහත ප්‍රසාද. කුලකමයි. හදවත ක්‍රියාකාරීත්වය අන්තිමට වෙනවා තියෙන්නේ නිරෝධ සමාපත්තියේ. මොනවද වැඩ කරන්නේ? දැන් ලෝකයා දැන් ලෝකයාගේ වැඩ කරන්නේ නැහැ කියලා ගන්න මේ යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන එක. ඒකෙදි හොයන්නේ දැන් යන්ත්‍ර සූත්‍ර වලින් හොයන්න බෑ හදවත සම්පූර්ණ නැවතිලාද කියලා. දැන් අපි ඇහුවොත් මේ කොල කැල්ල මෙහෙ පැත්තකින් තියලා මේක හෙල්ලෙනවද? අපි නෑ කියනවනේ. අනිශ්චයකින් බැලුවා හෙල්ලෙන අපේ ඉන්නේ නෑ. තාඩු කෑල්ල කරගෙන පින්නනවා. මේක හෙල්ලෙනවලු. හෙල්ලෙන්නේ නෑ කියනවා. දැන් මයික් එකේ පතුරක් තියෙනවා ඇතුලේ. හෙල්ලෙනවද කියලා අහනවා. හෙල්ලෙන්නේ නෑ කියලා. එහෙනම් සද්ද එන්නේ කොහොමද? පතුර හෙල්ලන්නේ කරන්ට් එකක් නෙමෙයි දෙන්නේ. සද්ද කරන ගානේ අර පතුර හෙල්ලෙනවා. ඒ පතුර සම්බන්ධ වෙලා තියෙන ඊට පස්සේ කොවිලයක් හරි ඒක රාසේ කාන්දමක් හරි හෙල්ලිලා චලනයක් වෙනවා. ඒ චලනය තමයි කම්බියේ දිගේ විදුලි ධාරාව සියුම් විදුලි ධාරාවක දෙලෙන මයික් එකේ මේ ලව් ඩිස්ප්ලේ එකේ හදේ දෙන්නේ. සම්බන්ධ කරලා. එහෙනම් නිකන් තියෙන්නේ සද්දේට කම්පැනි මේ මේ මේකත් කම්පැනි වෙනවා. මේ කණුවත්. දැන් බිත්ති අනිපැත්තෙන් කන්දිහා ඉනවර කන ලං කරගෙන. මේ කතා කරන්නේ ගහන්නේ නැද්ද බිත්ති? එහෙනම් මේ සද්දේ බිත්තියට බිත්තිය කම්පැනි වෙනවා. එහෙනම් බිත්තිය කම්පැනි වෙන එක අනිපැත්තේ කන්දිහා ඉනවර බිත්ති කම්පැනි ගහ ගන්නවා කියන සද්ද. එහෙනම් මේ ලෝකේ කම්පැනි වෙන්නේ නැති එක කොහොමද හොයන්නේ? චලනය වෙන්නේ නැති එක. එහෙනම් අන්විෂය කරවත් උපයෝගී කරගන්න බැරි චලනයක්. මේ සියලු වස්තු වල තියෙනකොට. ওই Nirodha සමාපත්තියේදී කම්පා වෙන්නේ නැහැ කියන එක. කොහොමද මේ යంత్ర සූත්‍ර වලින් අල්ලන්නේ? ඒකට යන්නේ ඊතර දුර යන්න ඕනේ නැහැ. දෙවි අධ්‍යාන තෘතිය අධ්‍යානට එනොත් මේ කම්පා අහු වෙන්නේ නැහැ මේ. හෘදේ වැඩ කරනවාද කියලා ඒක. ඉතින් ඒකේ Nirodha සමාපත්තිය තියනවා කියන එක මෙනේ කරන්න බෑ. නම හෘදේ කම්පනේ අහු වෙන්නේ නැහැ යంత్ర සූත්‍ර වල මේ මට්ටම පයින්නකොට. එච්චර ලොකු දෙයක් යන්න ඕනේ නැහැ ඒකට. එතකොට ධානයයි ධාන සමාපත්තියයි තෝරා ගන්න මේ බාහිර සද්ද ඇහිවෙනවා ඇහිම දකින්න. දැන් බාහිර සද්දයක් අපිට ඇහෙනවනේ. සෝතද්්වාර චිත්ත වීති හට ගන්න ඕනේ මනසේ. නැන්න සද්දයක් ඇහෙන්න විදියක් නෑ. එහෙමනම් අපි ධානයේ සමවැදිලා ඉන්න ප්‍රථම ධානයට සමවැදුනහම මේකෙදි දැනගන්න ප්‍රථම ධානයේ කෙබඳු කෙබඳු ආකාරද? ධානයයි ධාන සමාපත්තියයි දෙක වෙනම තෝරගන්න ඕනේ. ප්‍රථම ධානයේ කෙනෙකුට ලැබුණාම අනේ ධාන චිත්ත විතිය පහළ වෙනවා මනෝද්වාරයේ. ධානයක් ලැබුණාම ලැබෙන්නේ එහෙමයි. ඉතින් මනෝද්වාරයට ගිහිල්ලා මනෝද්වාරය පටන් ගන්න අවස්ථාවේ භවංග උප්පත්තියේදී භවංගයේ හිඳිලා දැන් අර ධාන චිත්ත මනෝද්වාර ධාන චිත්ත වීතිය ආරම්භ වෙනවා. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ ආදී වශයෙන් යනවා චිත්තක්ෂණ හතරක කාලයක් මනෝද්වාරේ. එතනින් ගිහිලා ඊට. එතනින් බහිනවා ප්‍රථම ධාන චිත්තයේද. අර ධාන ධාන කිය දෙකක් ගියා භවංග වුණා. ධාන චිත්තේ ඉවරයි. චිත්තක්ෂණ හත අටක අටක වාගේ සීමාවක් තියෙන මනෝද්වාරයේ. ඒ ඉවර වෙනකොටම ආන් අයි චක්කුද්්වාරයට සෝතද්්වාරයට අවස්ථාව ලැබුණා. ඒවත් එනවා ඉධාන. ඒවැ යන මනෝද්වාර තියෙනවා ඒවත් එනවා පංචද්වාරයේ අනුබද්ධාධාරක චිත්ත විදි කියලා ඒවට කියනවා. ඒවත් ගමන් කරනවා තව සෑහෙන ගන්න. ආයි සැරයක් අර විදිහේම ධානයට සමවදිනවා. ආයි ධාන චිත්ත විදිය කියලා ආයි සැරයක් ගෙවිල යනවා අර විදිහට. ඔන්න ඔය විදිහට ධානය කියන්නේ ඕකයි. චික්ක ප්‍රඥා බුද්ධලට ඉස්සෙල්ලාම චිත්තක්ෂණ තුනක් ධාන චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා එන බවංග වෙනවා. මන්දප්‍රඥ බුද්ධයා ධාන චිත්තසන දෙකක් ගිහිලා භවාංගයෙන් පටන් ගන්න කාලේ. දැන් දිගටම වඩාගෙන වඩාගෙන යනකොට ධාන චිත්ත වීතිය පහළ වෙලා හිටන් අර දෙකෙන් අහක් වෙච්ච එක දෙකෙන් නවතින තුනක් හතරක් පහ ගිහිලා නම් භවාංග වෙනවා. අනේ ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒතර නේන 6 7 8 ගිහිලා භවාංග වෙනවා. 10 15 20 30 ගිහිලා භවාංග වෙනවා. 100 200 1000 2000 ගිහිලා භවාංග වෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් ගිහිලා දිගටම යන පටන් ගත්ත දාට අන්න මනෝද්වාරයේ තනික සමාපත්තිය. මනෝද්වාරයේ විතරක් වැඩ කරනකොට පංචද්වාරයේටම එකක්වත් ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, මොනවත් නැහැ. ප්‍රථම ධානයේ සමාපත්තියට. චතුර්ථ ධානයේට ඇහෙනවා ධාන සමාපත්තියට ඇහෙන්නේ නැහැ. හැම එකම සමාපත්තියට ඇහෙන්නේ නැහැ. සමාපත්තියට සමවදිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. සෑහෙන ප්‍රගුණතාවයක් ගිහිලා ගිහිලා එතෙන්ට යන්න. එන්නේ එහෙමත් එහෙම යන්න ඕනේ. ධානයේ කුසලතාවයක් තියෙනවා. ඒක ධාන කුසලතාවය කියලා කියන්නේ. දැන් සිව්පිලි සිවියාව ලැබෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන. එතකොට දැන් ප්‍රඥාව විමුක්ත වෙන්නේ අවිද්‍යාව නිරෝධ කිරීමෙන්. අවිද්‍යා නිරෝධයෙන් යනවා ප්‍රඥා විමුක්තියට. තෘෂ්ණා නිරෝධයෙන් යනවා චේතෝ විමුක්තියට. ওই දෙකම. අවිද්‍යා තෘෂ්ණා දෙකේම නිරෝධය ලබන උපතෝ විමුක්තිය. මේ දෙකම තියෙන කෙනා. ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා ධානය. ධානය හේතු වෙන්නේ ඒකටයි. අවිද්‍යා නිරෝධයේ හේතු වෙනවා මාර්ගඵල වලට. දැන් හුඟ දෙනේ පටලවාය තියෙනවා. මාර්ගඵල සමාධිය කියන එකයි මේ ධානය සමාධියයි පටලවාගේ. ධානය නැති කෙනෙකුට මාර්ගඵල ලබන්න බෑ කියලා එහෙම නිගමනයක් කරනවා. මාර්ගඵල හටා වෙන එකක්. ඒකට නේ අවිද්‍යා නිරෝධය. ශ්‍රද්ධා විමුක්ත කියලා කොටසක් ඉන්නවා. එයාට ඔය එකක්වත් නෑ. එයා අවිද්‍යාව නිරෝධ කරගන්නවා විශ්වාසයේ පිටේ ඉඳලා. විශ්වාසයෙන් දකිනවා. එයාට පෙර භාවයේ ඉන්නෙත් නෑ. මතු භාවයේ ඉන්නෙත් නෑ. ඔය කියන දැහැනුත් නෑ. නමුත් එයාට ලැබිලා තියෙනවා ප්‍රඥා විමුක්තිය. අවිද්‍යා නිරෝධය. මේ අවිද්‍යා නිරෝධය නැති කෙනා. චිත්ත නිරෝධය කරන්නේ අර තෘෂ්ණාවෙන් නැහ කෙලෙස නිරෝධ කරගන්නවා. ඉහත්ම සුඛ විහරණයෙන් ඉන්නවා. සමහර අය හරි හතරපත් වෙලා නැහැ. දැන් මේ දෙකෙන් හොයාගන්න බෑ ඒක. සමාධි කෝටි ගණන්. ධානය හතරයි මේ මන්ද පංච බුද්ධියට පහයි. ධානය තියෙන ඉච්චර. ධානයයි සමාධි දෙක. ධානයක් ගානේ සමාපත්තියක් තියෙනවා සමාධියක් තියෙනවා ධානයේ. ප්‍රථම ධානය සමාධිය ප්‍රථම ධානය තියෙනවා. දැන් දිවස් සමාධිය කියන්නේ දිවස් පහළව දිවස් සමාධියක් ඕනේ. චතුර්ථ ධානය සමාධිය තිබුණා දිවස් ලැබෙන්නේ. චතුර්ථ ධානයේ නැමැති ඒකටපත් වෙලා දිවස වඩන්න ඕනේ. දිවස වඩනකොට දිවස් සමාධිය පහළ වෙනවා. ඒතර දේවතාවෙම පේන්න වෙනවා. අමනුෂ්‍යය පේන්න වෙනවා. හැබැයි කියනේම ඇහෙන්නේ. කටහොල්ලනවා පේනවා. කියන එක ඇහෙන්නේ. අවධානය යොමු කරලා දිව කන් සමාධිය වඩන්න ඕනේ. ඒතර කටහොල්ලනවත් පේනවා. කියන එකත් ඇහෙනවා. ඒකට ගැලපෙන සමාධිය. ඒක බැලුවේ ඉදිරිපැත්තට නා. ඉදිරිපස දීපස විතරයි තියෙන්නේ. එහෙනම් දකුණු පැත්තේ බලන්න. දකුණු පැත්තේ ආයි සමාධියක් වඩන්න ඕනේ. ඒ දකුණු පැත්තේ දීපස සමාධිය තව එකක්. ඒතර පිටිපස වෙන්නේ. ඒ පැත්තේ වැළුවොත් තමයි පිටිපස සමාධිය වැඩෙන්නේ. එයා දස දිශාවට සමාධි 10ක් වැටෙනවා දිවස. ඉතින් දිවකන්ද දිවකන් සමාධි 10ක් වැටෙනවා දස දිශාවේ 7000. එයා සමාධි කෝටි ගණන් කියු යන්නේ ඒකයි. නෑ නෑ නෑ. අවධානය යොමු කරනකොට වැටහෙන්න පටන් ගන්නවා. ඒවට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අල්ලාගෙන ඉන්න එක තමයි මුකුත් කරන්න වෙන්නේ. අත්හැරිච්ච කෙනාට નિરાයාසය වෙන්නවා කියන කෝටි ගණන් සමාන. එයාට අමුතුවෙන් මෙහෙ වෙන්න දෙයක් නෑ. ආර්ය මාර්ගයේ භාවනා කරන කෙනෙක් ආපෝ ධාතුව නිසා භාවනා කරන්නේ නැහැ. තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව අරමුණු කරගෙන භාවනා කරන්නේ නැහැ. ඒ වගේම ආකාශය අරගෙන අරමුණු කරගෙන භාවනා කරන්නේ නැහැ. වර්ණ අරගෙන භාවනා කරන්නේ නැහැ. දැකපු අහපු මතක් කරපු කිසිම දෙයක් අල්ලගෙන භාවනා කරන්නේ නැහැ. නමුත් සමාධි ලබනවා කියලා දේශනා කරා. ඡන්ද සූත්‍රය කියන සූත්‍රයක ඔය විග්‍රහ කරලා තියෙනවා. ඒතර ඒ අහම්දුර අහනවා. ස්වාමීනි ආපෝ ධාතු අරමුණු කළා භාවනා කරන්නේත් නැත්නම් තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව ආදී දසකසිනයක් එකක්වත් ගන්නෙත් නැත්නම් ඒත් බාහිර දෙයක් ගන්නෙත් නැත්නම් වර්ණයක් ගන්නෙ මොනවත් නැත්නම් කොහොමද එයා භාවනා කරන්නේ? කියලා ප්‍රශ්නයක් ඇහුවා. මේ බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔය එක ලෞකික වූ ඔය කිසිම දෙයක් ගන්න නැති භාවනාව මේ බුද්ධ ශාසනයේ තියෙන. ඒකට අරමුණ මොකක්ද? ඔය එක අරමුණක්වත් නැහැ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන එකයි ගන්න. මෙන්න ආර්ය භාවනාව. එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි කුමක්ද? සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද සියලු උපදීන්ගේ දුරලෑමක් ඇද්ද පිළිනො ගැනීමක් ඇද්ද තණ්හාවේ ක්ෂයීමක් ඇද්ද විරාගයක් ඇද්ද නිරෝධයක් ඇද්ද නිබ්බාණයක් ඇද්ද අන්න ඒකයි සාන්ත ප්‍රණීත ඔන්න හිත පිටවෙතන එතන ආපෝ ධාතුවක් නැහැ තේජෝ ධාතුවක් නැහැ වායෝ ධාතුවක් නැහැ පඨවි ධාතුවක් නැහැ වර්ණත් නැහැ මේ ලෝකේ අල්ලගත් එකක්වත් නැහැ කාගෙවත් අහගත් එකක්වත් උතන නැහැ තමාගේ අවබෝධයට ආපු ධර්ම අවබෝධය ඔන්න ඔතනයි ආර්යෝ නිව ආර්යෝ හිත පිටවන්නේ සමාධියට ඔතන හිත පිටවපු කෙනාට අර සියලුම ඉක්ම ගිහිලා ලෞකික සමාධිය ඉක්ම ගිහිලා ලෝකෝත්තර වන්නා වූ ආර්යයන්ට ගැලපෙන සමාධියක් ලැබෙනවා. මෙන්න මේ ආර්ය සමාධිය තනිකරම නිදහස්. කිසිම අරමුණක එල්බගෙන නැහැ. ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාව මේ යෝගියා දැකලා උතුම් අජානීය ධායිතේ. එකෙන් ධායිතේ කියන්නේ දැහන වඩපු කෙනා. ඔබට ඔබට දැහන් නැති බව අපට පෙනේ. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. අපට අරමුණක් නොපෙනෙන එහෙත් උපරිම දැහන්ලාභී උතුම් අජානීය ධායිතේ ඔබට අපගේ මේ දුර පටන් කරන নমස්කාරයේ වාක්‍ය දැක දැක දැන් নমස්කාර කරලා යනවා. දුරී යනකොට. මෙන්න ආර්ය දහන කියන්නේ ඒකයි. දැන් ආර්ය දහන පැත්තක තියලා අපිට විසුද්ධි මාර්ගයේ මැටිකුලි හදාගන්න හැටි, තියාගන්න දුර ප්‍රමාණයයි, පටවි පටවි කිය බලා ඉඳයි. එවනම් නාහෙට යන හුස්ම ආය ඇතුළින් එක පිටින් එක ගණන් කරලා ගනින්ඩයි. හුස්ම වදින තැන හිත තියාගන්නයි දැන් කීයක් ඒවා තියෙනවා. කොහොමද දරන්න හද කිව්ව ධර්ම. බුදුරන් වහන්සේ කිව්වේ ලෞකික එකක්වත් දැකපු අහපු මතක් කරපු පරම්පරාවෙන් ගිනාම එකක්වත් ගන්නෙ නැහැ. මම කාගෙන් දහගත්තේ නාහයාගේ හිත තියන්න. තොල්පරේ හිත තියාගන්න ගණන් කරන්න කාගෙන් දහගත්තේ. අර කිව්වා බුදුරන් වහන්සේ අහ කරන්න කිව්වා නෙමෙයිද? ඔය ඇහකින්ව ගන්න බෑ කිව්වා නෙමෙයි. බණ ඇහුවට පස්සේ අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ තේරුම් ගත්තට පස්සේ එයා දකිනවා අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර තැනතුමක් නැහැ. එහෙනම් කොහේ හිත පිටවන්නේ? හිත පිහිටවන තියෙන දෙයක් මොකද්ද? අත්හැරීමේ හිත පිහිටවන්නේ. නොයල්මේ හිත පිහිටවන්නේ. මිදීමේ හිත පිහිටවන්නේ ඔකේ පිහිටවන්නේ. හැමතැනම තියෙන අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් ඔක දැකලා පස්සේ. පටවි පටවි කියන්නේ කොහොමද? කොහොමද හිත පිහිටන්නේ? අනිත්‍ය දුක අනාත්ම දැකලා ඉවරයි. දකින්නකොට පටවි දර්ශනය වෙනකොටම අනිත්‍ය එකක් දුක එකක් අනාත්මයක් මේ අරමුණු කරනවා. මම ඔක හිත පිහිටවන්නේ කොහොමද? මිදිලානේ. මේ කොහොමද පටවි ගතිනේ හිත පිහිටවන්නේ? කොහොමද ඒක සුවයක් ගන්න? අල්ලන්න දෙයක් නැහැ කියලා දැනගන්න නිවන හිත පිහිටිය. නිවන කියන්නේ අසංකතේ. සකස් වූ දෙයක් නැහැ ඒක. අනේ එතෙන් හිත පිටුවාම අසංකතේ කරා මෙහෙ යවනවා. රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වෙනකොට කම්පාකලේ රාග දේශ මොහන. ඒ ටික සේ වුණාට මොකද කම්පා කරන්නේ? කම්පා කරපුවා ඔපම ඉවරයි. හිතක් කම්පා වෙන්න නම් කාරණා තුනයි කම්පා කරන්නේ. රාගේ කම්පා කරනවා, ද්වේෂේ කම්පා කරනවා, මෝහේ කම්පා කරනවා. ওই තුන අතරුනහම නිශ්චලයි. චලනය කරන්න විදිහක් නැහැ. විසිරෙන්න විදිහක් නැහැ. එහෙනම් අපිට අවශ්‍යකම තියෙන්නේ කම්පා කරන්න තියෙන හේතුව නැති කරන්න. කම්පාව දකින්න ඕනේ කම්පාවට හේතුව දකින්න කම්පා නිරෝධය දකින්න කම්පා නිරෝධ මාර්ගය දකින්න ඕනේ. අන්න ධර්මය. ඔය හැම එකක්ම චතුරාර්ය සත්‍ය දාලා බලන ක්‍රමයේ දැනගන්න ඕනේ. නැති කරගන්න හැම දෙයක්ම මේ වගේ. මොන දෙයක් හරි අපිට අසහන නම්, කරදර නම් හතර ආකාරයෙන් දකින්න ඕනේ. ඒ අසහනකාරී, කරදරකාරී දේ මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒක නැති කරපුවාම මේක නෑ නේද? මොකෙන්ද නැති කරගන්නේ? මොන මාර්ගය අනුගමනය කළා. කෝකෙන් ගිනි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. අන්තිමට වහින්නේ දෙන්න. ඒකේ තමයි කරගන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික අනුගමනය කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් අපිට ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. අසහනකාරී සියලු ප්‍රශ්න වලට විසඳුම ලැබිලා ඉවරයි. ඉතින් තේරුම් ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන්න. තංකෝ පනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝද අදුරයන් නැති මංගල ධර්ම දේශනාදි පෙන්වන්නේ ඕකයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය භාවනා කළ යුතුයි කියලා මට ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා මෙන්න භාවනා කරන්න ඕනේ බුදුරණන් හරි දැක්කයි දා සතරල් හති ඉතින් අපිට කිව්වෙත් ඔය ටික කරගන්න ඉතින් අපිට මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයක මම දැක්වා අය මේ ආර්ය වට්ටංගික මග්ගෝ ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන්න දුකෙන් මිදෙන්න කියලා දුන්නාම අපි ඒක අත්හැරලා මේ වෙන්නේ නේව කරනවා. මේ කොහොමද කරගන්නේ? කිසිම කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය හකලා දුකෙන් මිදිලා නැහැ. අතීතයේ මිදිලත් නැහැ, දැන් මිදෙන්න හේතුත් නැහැ, මතු මිදෙන්න විදියකුත් නැහැ. යම් කෙනෙක් අතීතයේ මිදුණා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරලාම මිදුණා. දැන් මිදෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරලාම දුකෙන් මිදෙනවා. මතු කවදා හරි කෙනෙක් දුකෙන් මිදෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කිරීමෙන්ම දුක මිදෙනවා මිසක් වෙන ක්‍රමයක් නෑ. ඕක දකින්න නම් ඕකත් ආර්ය ඥානය. ඒ බඳු යම් ඥානයක් මට වැටහෙනවද? ඒකෙත් අල්ලන්න දෙයක් නෑ. ඒක තවත් ආර්ය ඥානයක්. එහෙනම් එයා ඒකෙත් නෑ. මම මෙච්චර දන්නවා කියලා උද්දාමෙත් නෑ. මේකයි යථාර්ථය. 77ක් ඥාන දර්ශනදී පරිච්ඡසමුපාදේ යම් කෙනෙක් හරියට දැකනවා. ඔහුට ගුරුවරයෙක් ඕනේ නෑ. වෙන බාහිර ගුරුවරයෙක් දැන් පටන් අවශ්‍ය නැහැ. උඩ මාර්ගය කියා දෙන්න ඕනේ. ඒකාන්තයෙන්ම සෝතාපන්න. එතන පටන්ගෙන පරප්‍රත්‍ය රහිතයි. මේ මෙච්චර පහතුවින් මාර්ගයක් තියෙනවා යන්න. ඉතින් ගැඹුරුයි 77ක් ඥාන විග්‍රහය අපේ ගහන පොතේ මං සටහන් කරලා තියෙනවා. කියන්න ගියොත් පැය ගානක් වර ගත වෙනවා. අර සකස් කරන පොතේ ළඟදී ගන්න පුළුවන් වෙයි. ඒකේ තියෙනවා සම්පූර්ණ ගුරුවරයෙක් අවශ්‍ය නැතුව ආර්ය මාර්ගය වඩන්න අපි දැනගත යුතු 77ක් ඥාන දර්ශන ත්‍රිපිටකයේ දේශනා කරපු ධර්මානුසාරින් ලියා තියෙනවා. දකින්න හැටි. ඈ? ඒක වෙනම එකක්. ඒ සර්වඥාන් වහන්සේ ඊට පහළ වෙන ඥාන කොටසනේ. ඒක නෙමෙයි අර කියන්නේ. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීමට අවශ්‍ය කරන පරිත්‍යාසමපාදී දකින්න ඥාන කොටස. පරිත්‍යාසමපාදී තේරුම් ගත්තට පස්සේ ලෝකේ මොන જાතියේ ප්‍රශ්නයක් ආවත් ඒකෙන් බොහොම පහසුවෙන් උත්තරේ දෙනවා. ආයි කාගෙන්වත් මේක කරන්නේ කොහොමද මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නෑ. හරියටම ක්‍රමයක් වෙනවා. ඒ විමර්ශනය කරන යන්නේ කියලා ටික කාලයක් තියෙනවා. ඊට පස්සේ කිසිම ගුරුවරයෙක් අවශ්‍ය නෑ. ඒක විශේෂය. ජරා මරණ දැනගනි ජරා මරණ වලට හේතුව දැනගනි. ජරා මරණ නිරෝධ දැනගනි ජරා මරණ නිරෝධයට මාර්ගය දැනගනි. අතීතයේ යම් කෙනෙක් මිදුණා නම් ජරා මරණ දැක දුකින් මිදුණා නම් මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි කියලා දැනගනි. මතු අනාගතයේ යම් කෙනෙක් මේ ජරා මරණ දැකලා ජරා මරණ වලට හේතුව දැකලා ජරා මරණ නිරෝධය දැකලා ජරා මරණ නිරෝධ මාර්ගය දැකලා දුකෙන් මිදුණා නම් මතු අනාගතයේ මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයක් නෙමෙයි. මෙහි දකින්නා වූ යම් ඥාන ශක්තියක් ඇත මේකෙත් මට අල්ලා ගන්න වටිනා දෙයක් නෑ ඒකත් අනිච්චයි දුක්ඛයි නැත්තයි. ඒකෙත් අල්ලන්න දෙයක් නෑ. ආ ඥාන හතක් කියවන ජරා මරණ පිළිබඳව. ಜಾති දැනගනි, ಜಾතියට හේතුව දැනගනි, ಜಾති නිරෝධය දැනගනි, ಜಾති නිරෝධ මාර්ගය දැනගනි. යමෙක් ಜಾති දැක ಜಾති ಜಾතියට හේතුව දැක ಜಾති නිරෝධය දැක ಜಾති නිරෝධයට මාර්ගය දැක දුකෙන් මිදුණා නම් අතීතයේ මිදුණා මිදලා තින්නේ හිමමයි වෙන එකකින් නෙවෙයි මතු අනාගතයේ ಜಾති දැක ಜಾති හේතුව දැක ಜಾති නිරෝධය දැක ಜಾති නිරෝධ මාර්ගය දැක දුකෙන් මිදෙනවා නම් ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි ඔකයි ක්‍රමෙ මෙතේ දකින්නා වූ යම් නුවණක් ඇද්ද මේ නුවණේ තල්ලන්න දෙයක් නෑ ඒකත් ධර්මයක් නමුත් ඒකෙත් අල්ලාගෙන බදා ගන්න දෙයක් නෑ ඒකත් අනිත්‍යයි එතන ඒකෙත් නෑ අන්න ධර්මයත් අතහැරලා මිදිලා යන ආකාරය. අරිහත් ඵලයට යනකන් තියෙන මාර්ගය. ඔය විදිහට ජරා මරණ දැකනා, ජාති දැකනා, ඒ වගේම භව දැකනා, උපාදාන දැකනා, තණ්හා දැකනා, වේදනා දැකනා, සලආයතන දැකනා, නාම රූප දැකනා, විඥාන දැකනා, සංඛාර දැකනා. ඔය 11 ආකාරයෙන්ම අවිද්‍යාවෙන් හටගන්න ආකාරය දැකලා තියෙන්නේ. අවිද්‍යාව හැම එකක පිළිලා තියෙනවා. ඔය 11 11ට. ඔය ආකාරයෙන් දැකනා එයාට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඉතින් දැනගත යුතු අත්‍යවශ්‍ය හරවත් දහම් බොහොම ටිකයි තියෙන්නේ. ඒ ටික අහන්න නැති නිසාම හුඟක් බණ අහන්න වෙලා තියෙනවා. කොච්චර බණ ඇහුවත් ඉවරෙකුත් නැහැ, තේරෙන්නේත් නැහැ. තේරුම් ගන්න තියෙන අත්‍යවශ්‍ය හරවත් ටික හැඟවිලා හින්දා ඔක වෙලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි අත්‍යවශ්‍යයෙන් දැනගන්න ඕන හරිය. නෑ නෑ නෑ ඔය ඒවා ඔක්කොම මේ ලෞකික හදාත දෘෂ්ටි. සතර ඉරියව්වම පුළුවන්. ඉඳගෙන ඉන්නකොට කැක්කුම නම් අමාරු නැගිටිනවා. දැන් ඒ කර්මස්ථානය කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා මේ බණ අහනකොට දැනගන්නවා යම් කිසි ක්‍රමයක්. බණ අහනකොට මේ ටික දැක්කාට පස්සේ අපිට දැම්මම නිගමනයක් එනවා. දැන් බණ අහපුවාම යම් බණ තේරුම් යනවා. ධර්මයේ තේරුම් ගියාට පස්සේ ධර්මයේ තුලින් එක්තරා නිගමනයක් ඇති වෙනවා. මොකද්ද නිගමනේ? ධර්මයේ තේරුම් ගියාම මොකද්ද තියෙන්නේ? ඉතින් මේ ලෝකේ කොයි දෙයක්ද වුණත් අල්ලා ගන්න වටන එකක් නැහැ නේ. හරයක් නැහැ නේ කෝකේවත්. ඔන්න ඕක නුවණින් දකිනවා. හරයක් නැහැනම් මම මොකද කරන්නේ? අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර වෙන මොකක් කරන්නද? තීරණයක් එනවා. මොකක්ද දැකලා දේ තීරණය ආවේ? මේ ලෝකේ අනාතයි. එහෙනම් මොකද නාත? අතහැරීම නොයල්ම මිදීම නිවන නාතයි. තීරණය ආවා. එහෙනම් මං බහිනේ තීරණේ හිත තියන්නේ කොහරද? අතහැරීමට නොයල්මට මිදීමට නිවන. වෙන කොහේ හිත තියන්නේ? ඔතන නේද සෝතාපන්නයි. මේක සුළුෙන් හිතන්නේ මේ සුළු නෑ. අමාරුව මොකද මේ ධර්ම කොටස ලෝකේ විද්‍යාමානයි මේ අමාරුව. අති දුර්ලභ ඒකයි. අහපුවාම ඵලයටපත් වෙන එක නෙමෙයි අමාරුව. අහන්න ලබා ගන්න එකයි. සද්දම්මෝ පරම දුර්ලභෝ. සෝතාපන්න ඵලය නෙමෙයි පරම දුර්ලභ වෙලා තින්නේ. සෝතාපන්න ඵලය පරම දුර්ලභ වෙන්න සත්ව වෙන්න හේතුව මොකද්ද? සද්දම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මයේ පරම දුර්ලභ නිසා. කවදා හරි සද්ධර්මය අහන්න ලැබුණා නම් යම් කෙනෙකුට ඒක නුවණින් මෙනෙහි කරලා තේරුම් ගත්තා නම් ඒක දුර් අමාරු නෑ. ඒක හරි ලේසි. ඉඳගෙන නැගිටිනකොට හිටිය කරේ තියෙනවා. බුදුරණන් හත වැඩි ඉන්න කාලේ. අපේ කතාවේදී වංශ කතාවලා තියෙන්නේ මේ අනුලාභීසයලු 500ක් හිටියේ අන්තපුරේ ස්ත්‍රීන් ටික. ඒ යාර දේශනා කරා 500ම සෝවාන් ඵලයටපත් වුණා. දැන් අමාරුනේ මොකද? නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය නැතුව තිබුණා. අන්තපුරේ ස්ත්‍රීන්ටත් හම්බුණා සෝවාන් ඵලෙ. ඉතින් අන්තපුරේ ස්ත්‍රී කොහෙද හිටියේ? සුරංගනා ලෝකයක් මවාගෙන ඕකේ තමයි රජුරෝ තියාගෙන හිටියේ. නමුත් ඒ සුරංගනා ලෝකෙට පුළුවන් වුණාද මාර්ගඵලය වළක්වන්න? ධර්මයට පහර ගහන්න බෑ. ධර්මයේ ඉදිරියේ අර සියලු කාමයේ යටයි. කාමයේ දෙවෙනි වෙනවා. ධර්මයේ පළවෙනි වෙනවා. ධර්මයේ ස්වභාවය ඒකයි. අම්බපාලි ගණිකාව සෝවාන් වුණා. ගණිකා වෘතිය කළා. ගණිකා වෘතිය බාධාවක් වුණාද? සෝවාන් ඵලයට. දකින්න නැති පැති තියෙනවා. කුක්කුට මිද කියන වැද්දාත් එක්කලා පැනලා ගියා. හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්ච කාන්තාව, සිටු කුමරිය. අවුරුදු ගාණක් කැලේ ජීවත් වෙලා දරුවෝ 10 දිනක සදාගත්තා. සෝවාන් ඵලයට බාධාවක් ආවා. නෑ දකින්නේ නෑනේ මිනිස්සු. සෝවාන් ඵලය කියන තේරුම් ගන්න නෑ. ওই නිගමනයේ ගතර පස්සේ අපිට තියෙන නිගමනයේ තුල ඉන්නේ. නිගමනය ආවර්ජනය කරන්න ඕනේ. ලෝක අනාතයි නිවනම නාතයි. ඔය පද දෙක දීලා අපි දැනුවත් ඉන්න කාලයක් භාවනා කරගෙන ඉන්න හාමුදුරුවෝ කර්මස්ථානාතර ඇසුරු ඉන්න අය. සුමානයක් යන්න හම්බුනේ ධ්‍යාන වලට ආවා. දැන් චතුර්ථ ධ්‍යානය තික්මෝලා ගිහිල්ලා. දැන් මාස දෙකක් තුනක් ඇති. ඔච්චර කාල භාවනා කරලා නැති අය මොනවද ගත්තේ? පද දෙකයි දැන් ලෝක අනාතයි නිවනම නාතයි වාක්‍ය දෙකයි. වෙන මොනවද දුන්නේ දැන්? ඔයාගේ දේශනාවක් කරලා වෙලා ඔය ටික බලන්නකෝ. වෙන්නේ මොකද කියලා බලන්නකෝ. ඉතින් කියන එකට මට කියනවා. මේ මේ තත්ත්වෙටපත් වෙනා මේ මේ තත්ත්වෙටපත් වුණා. එනි ඕක තේරෙයි දැන් ඊළඟ මොකද වැටෙන්නේ? ඉතින් මෙහෙම වුණොත් කරන්නේ හරියටම හරි වැටේ යතින කතාවයි. වරාගෙන යන්න. ඒ කියන එකට එනවා. ඉතින් ඒකයි කියන්නේ. ඒ වගේ මාර්ගයේ පහසුයි. මාර්ගයේ වැරදිලා තියෙන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ පිළිවෙත් කරන එක මදි වෙලාවත්. හාමුදුරුවෝ උසාහේ වීරිය මදි වෙලාවක් නෙමෙයි තියෙන්නේ. ඔය හොඳටම ඇති. ඔච්චර උසාහ වීරිය කළා නෙමෙයි බුදුරණන් හතේ වැඩි ඉන්න කාලේ අරිහතරවත් වුණා. ওই තරම් මැරෙන්න දැකලුවේ නෑ. අද මේ කැලෑවල ඉඳගෙන කොච්චර පෙරකයි මහන්සි වෙනවද? රෑ දවල් දෙකේ. හරියට කෙස් ගහක් වෙනස් වෙනද කන බොන වෙලාව පවන්නේ නැත්නම් මුළු දවසම හරි බඩගින්න ඉන්නවා 12 පැන්නොත්. ආයි වතුර ටිකක් මිසක් උණු කරපු තේ එකක් බොන්න නැති ඇති ඉන්නවා. මොකද? කබලින් කාර ආහාරය හොඳ නැහැ. කබලින් කාර ආහාර අටුවාවල විග්‍රහ කරනවා මොනවද? කබලේ හත් කරලා කන ඒවා කබලෙන් කාර ආහාර. හපලා කන ඒවා කබලෙන් කාර ආහාර. ඉතින් මෙහෙම එක එක විග්‍රහ කරලා තියෙනවා. ඕවට බය කබලේ හත් කරලා දෙන තේ එකව බොන්නේ නැහැ. මොකද? ගින්දරේ දාලා හත් කරපුවා. ඉතින් අවුවේ පස් වල ගන්නවා වෙලක්කයි. පළතුරු ඉස්ම ටිකක් එහෙම තිබුණත් එහෙම. එහෙම හදලා තිබුණත් උඳුරක තියලා එහෙම බස් වල හදලා තිබුණත් ඒක ගන්නෑ. කබලෙන් කාර ආහාරයට වැටේ. ඉතින් මේ වගේ දෘෂ්ටි වලින් හැදිලා ඉන්නවා. ඉතින් ඕවා නෙමෙයි මේ ආර්ය මාර්ගයේ බාධා වෙන්නේ. යමක් යමක් කරනකොට පාපය සිද්ධ වෙනවා නම් හිත වික්ෂිප්තතාවයට හේතු වෙන බව පේනවනම් Tamanටම පේනවනේ ඒක. ඒකත් අරින්න. කාගේවත් කියමන් වලට යටත් කරන දහමක් නෙවෙයි බුදුරණන් වහන්සේ දේශනා කළේ Tamanට හිතලා බලලා තීරුම් ගන්න දහමක්. යමක් කළ යුතුද හිතලා බලලා කරන්න. නොකළ යුතු නම් හිතලා බලලා නොකරන්න. කුමක් නොකළ යුතුද? යමක් යමක් නිසා රාගයේ දේශේ මොහේ හට ගන්න බව පේනවනම් ඒක නොකරන්න. යමක් යමක් නිසා රාගක් සිර දේශක් සිර මොහක් හේතු වෙන පේනවනම් ඒක කරන්න. මග වැදිනවා. ඉතින් ඒකේ කිසි පළුද්දක් නැහැ. අහන්න කෙනෙක්ගේ මොනව අහන්නද? ඔය අහන්න තියෙන ඒවා හදාගෙන ඔය හිර කරගත්තට පස්සේ තමයි මහදැනමුත්තයි ගෝලිය ටිකයි වගේ ක්‍රමයක් හැදුනේ. ඉතින් පොතේ තිබුණොත් තිබෙන එක විතරයි කරන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. බුදුරණන් හතේ වැඩ ඉන්න කාලෙත් ඔය ක්‍රම දෙකම තිබුණා මොලේ නැති හැටි ඒ ක්‍රමයේ දුන්නේ. ඒගොල්ලන්ට කිව්වා විනීතර කට්ටිය. මොලේ තියෙන හැටි ධර්මදර කට්ටිය කිව්වා. එයාට අදිශීල අදිචිත අදිපඤ්ඤා කියලා ශික්ෂා තුනක් දීලා මෙන්න මේකේ වැඩේ කරගන්න කිව්වා. ඇවතර වැටීමක් තියෙනවා, ඇවතෙන් නැගීමක් තියෙනවා. අතරමං වෙන්නේ නැහැ. මේ ශික්ෂා මේ ශාසනය ටික වද නැහැ කියලා පෙන්නනවා. ශික්ෂා තුන. හිතෙන් වරදක් නොවි පාපයක් නොවි හිත රැක ගන්න පුළුවන් නම් වදනේ වරදක් පාපයක් නොවි අසාධාරණකේ වදනේ රැක ගන්න පුළුවන් නම් ක්‍රියාවෙන් වරදක් පාපයක් නොවි ක්‍රියාව රැක ගන්න පුළුවන් නම් ඔය ටික කර ගන්න පුළුවන් නම් ඕක තමයි ත්‍රිශික්ෂාව. හැබැයි මූල ධර්මය අහපු කෙනෙක් ඔය ටික බැසොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මූල ධර්මය අහන්නේ නැතුව ඕක රැකට යථාබෝධියට හේතු නැහැ. පසුතලයේ හැදුවට වැඩක් නැහැ. බිම හදනවා පොර දානවා බීජ හිටවලා නැහැ. එන වැඩෙන් එකක් නැහැ. අන්න ඒ වගේ බිම හදන්න ඕනේ පොර දාන්න ඕනේ සාතු කරන්නේ බීජ හිටවගෙන. ඒ වගේ බීජ හිටවන එක බනහලා ලබා ගන්න ඕනේ. ධර්මඥානය. ලෝකේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්ත කෙනා ඊට පස්සේ තියෙන තමන්ගේ සංවරත් ඊට පස්සේ කොහෙන් හරි සංවර කරගන්න එක. කොහොම සංවර කළත් සංවර වෙච්ච එක ආපහු යන්නේ. එකයි හිත වෙන්නේ. සද්ධර්මයට අහුවෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අතීත අනාගත වර්තමාන තුන් කල්හි කාටවත් වෙනස් කරන්න බැරි. ඒකාන්තයෙන් අනුගමනය කළොත් ප්‍රතිඵල ලැබෙන. කාරණාවට පෙළලා තිනා බෝධිපාක්ෂික ධර්ම 37. සතර සතිපට්ඨාන. බෝධිපාක්ෂික ධර්ම වලට අයිති. සතර ඉරිදිපාද. සතර සම්‍යක් ප්‍රදාන. පංච ඉන්ද්‍රිය. පංච බල. සත බොජ්ජංග. ආර්ය අෂ්ටාංගික මාර්ග. ඔය විදිහට කියවන 37ක් කියවෙනවා. ඒක තමයි කවදාවත් කොයි කාලයකවත් වෙනස් නොවන කිසිම බුදුවරයෙක් වෙනස් නොකරන දහම් ටික. ওই ටිකම තමයි නිවන් දකින්න දෙන්නේ. ඔය මගේ තමයි ওই තුල තමයි මාර්ගය තියෙන්නේ. ওই ටික වරද්දන් දුක් කරගෙන ගියෝ අනික ඔක්කොම ආධාර දෙන පසුතල විතරයි. පුද්ගලයා දක්ෂ නම් ඔය කරදර අසෙත් පුළුවන් ඔය ටික කරගෙන යන්න. ඔය තේරුම් ගන්න ඕනේ විදිහට. ඔව්. පයට විවිධ ලක්ෂණ පහයිද පුළුවන් ඒ කියන්නේ සීතල වීම, ගල් ගැසීම, නිරස්තන් පිටි රැකීම. නේ ඒවා ඔක්කොම තියෙන්නේ සමාධිය වලදී. මේ බාහිර සමාධි වඩාගෙන යනකොට ඒ වෑදී තිබෙනව මේ කායික අත්දැකීම් වෙනස් ක්‍රමයක් තියෙනවා. ඒක ඊට වඩා සියුම් විද්‍යාවක් ඒක මේ ලෞකික විද්‍යාවක්. ඒ තුලින් ඕනේ ඒක ගන්න. ඒක මාර්ගඵල ලැබීමේදී ඇතිවෙනව වෙනසක් නෙමෙයි. ධානවලටපත් වෙනකොට ඒ ධානයේටපත් වීමට අවශ්‍ය කරන පසුතලයක් මේ ඉන්ද්‍රිය පද්ධතිය තුල හැදෙනවා. ස්නායු පද්ධතිය තුල. මේ ස්නායු පද්ධති රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා වමට ඇඹරිලා තියෙන්නේ. ඇඹරුම් කාලා තියෙන්නේ. දැන් රාගක්ෂේ වෙනකොට නැනම් ඒ පැත්තට යනකොට මේ ඇඹරුම් ලෙහෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. දැන් අපි අඹරවල අඹරවල දාපු කඹයක්. ලෙහෙන්න පටන් ගත්තාම චලනය අපි ඉන්නේ නැද්ද? ගැසීම අපි ඉන්නේ නැද්ද? ගැසි ගැසි චලනය වෙවි මේක පැටලුම ලෙහෙනවා. ඇඹරුම ලෙහිලා යනවා. මෙන්න මේ වගේ අපි ආර්ය මාර්ගයේ කියන්නේ කර්මස්ථානයේ වඩාගෙන යනකොට මෙච්චර කල් ලෝභ දේශ මොහ නිසා හිර වෙලා බැඳිලා තද වෙලා තිබිච්ච ඔක්කොම ගැලවිලා යන්න පටන් ගන්නවා. ගැලවෙනකොට වාතයෙන් ගැලවෙනවා, පිටෙන් ගැලවෙනවා, සෙමෙන් ගැලවෙනවා. මොකද වාපිච්චෙම ඔක්කොම දෝෂ හැදිලා තියෙන්නේ ලෝභ දේශ මොහ තුනට. ඒකේ තමයි විපරීත කරලා තියෙන්නේ. ඒතකොට ඒක බැඳිලා තියෙන්නේ මස්ලේ සහිත කයේ. මස්ලේ කය බැඳිලා තියෙන්නේ මාංශමය ස්නායු පද්ධතියකට. මාංශමය ස්නායු පද්ධතිය හැදිලා තින්නේ කර්මජ කිරණ ස්නායු ඒකට අපි උපමාවක් අරන් ගන්නකො. අපි කාන්දම් කෑල්ලක් කෑලි ටිකක් අරගෙන කාඩ්බෝඩ් එකක එක පැත්තක මිනිස් රූපයක් මලක් අරව මෙ හදනවා. හදලා ඒ පැත්ත අපිට පේන්නේ නැති වෙන්නේ මේ කාන්දම් ආලෝකනේ තියෙන අනිත් පැත්ත පේන්නලා නම් මොනවද පේන්න තියනවාද? ඒකේ මොකුත් පේන්නේ නැහැ. එහෙනම් මම මේකේ ලොකු මේ විද්‍යාවක් පෙන්නනවා කියලා. යකඩ කුඩු ටික අරින්න ඒ පැත්තට විසි කරනවා. ටිකෙන් ටික ගහනවා අර ගහන්න ගහන මොකද කරන්නේ? අපි දන්නේ නැතුව පේන දිනන කාන්දම් තියෙන පැත්තක් තියෙනවා කාන්දම් තියෙන රටාවක් තියෙනවා. අර යකඩකුරු ටික ගිහලා කාන්දාර හටාවට ගිහලා ඉතින් අල්ල ගන්න. දැන් අතිපස්සේ බලනකොට මිනිස් රූපෙකුයි මලකුයි මේ පැත්තේ පේන තියෙනවා. දැන් මිනිස් රූපේ හදන්න මල හදන්න විද්‍යාමාන කියලා අර යකඩකුරු වලින්. දැන් යකඩකුරු වල තියුනේ එල්ලිලා ඉන්න බැඳිලා ඉන්න බලය. ඒකේ තියෙන්නේ කාන්දාන් වල. කාන්දාන් හද කලව කාන්දාන් මිනිහාගේ තමයි. අර යකඩකුරු ටික එල්ල කාන්දාන් රූපයක් ඔප් නැංගි. මේ වගේ අපි කන බොන ආහාර වලට බලයක් නැහැ කයක් හදන්න. ඒවා නිකන් භූත රූප විතරයි. හැබැයි කාන්දා මිනිහේ කවි තුල හැදෙනවා. කර්මජ කාන්දා මිනිස්සය. ඒක තමයි කර්මජ රූපය කියන්නේ. ඒකට ආවේනික කියන චිත්තජ කාන්දම. මේ කර්මජ චිත්තජ කියන දෙකෙන් හටගන්නා කාන්දා මිනිස්සය. ඔන්න ඔය කාන්දා මිනිස්සය තමයි මේක නිර්මාණය කරන්න ප්‍රමාණයට. කනබුන ආහාර ගිහිලා ඉතින් ඒ කාන්දමෙන් තමයි බලගැන්වෙන්නේ. බලගැන්ලා අවශ්‍ය කරන ද්‍රව්‍යමය කොටස් සත්ව කොටස් බවට පත් කරමින් කනබුන ආහාරය ඊ ඒ තැනට ගෙනියනවා. අර කාන්දා ශක්තියේ. ගෙල්ල පිටගුවා මේ මස්ලේ අර වගේම ආකෘතියක් හැදෙනවා මස්ලේකයි. අන කාන්දා මිනිසයාගේ ආකෘතිය තමයි මේ මස්ලේකය. එයාගේ තිබිච්ච හැඩරුව තමයි මේ කනබොනේ මේ කය හැදෙන්නේ. මේකට කියනවා කර්ජකය. මේ කර්ජකය යම් කිසි විදිහට හැදිලා තින්නේ අරකේ ආකෘතියක් නිසා. කර්මජ චිත්තජ දෙකේ ඇති වෙන බලපෑම අනුව ඒ කිරණ වෙනස් වෙනවා. කිරණ කය හැඹරෙනවා. විපෘති වෙලා යනවා. ඒ විකෘතියට අනුකූලව බලපාන මේ මස්ලේකය හටගත්ත ආහාරින් හදන එකත් එහෙම විකෘති කරලා හදනවා. දැන් ওই தත්ත්වෙට හැදුනාට පස්සේ ඒ කාණ්ඩම් කායිකත්වයේ මේ මස්ලේ කායිකත්වයේ සහජාත සම්බන්ධයක් තියෙනවා. ඒකිනෙකට සම්බන්ධයි. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන ප්‍රත්‍යයක් තියෙනවා. ඒකෙන් මේකට මේකෙන් සම්බන්ධතාවයක් දක්වනවා. දැන් ඒ නිසා මොකද වෙන්නේ? අපි දැන් චිත්තජ සුද්ධභාවයට පත් කරනකොට අර විකෘති කාණ්ඩම් මිනිසයාගේ කාණ්ඩම් ප්‍රවෘත්ති වෙනවා. ප්‍රකෘති කාණ්ඩම් මිනිසෙක් වෙනවා. ඒතොර විකෘතියට හදගත මස්ලේ වලට එහෙම හිටින්න බෑ. ඒක හැඹරි හැඹරි හැදෙන්න වෙනවා අරකට අනුකූලව. ඒතොර අපිට හැඹරෙනවා, කැක්කුම වෙනවා, හිදෙනවා, හිරි වැටෙනවා, ඔක්කොම එක එක විකෘති එනවා. හැබැයි විකෘති තියෙන්නේ එතෙන් එනකන් විතරයි. ආවට පස්සේ සාන්තයි ප්‍රණීතයි. ඒ ඕක දකින්න ඕනේ ඇති වෙන වෙනස්කම්. ඔළුවේ වෙනස්කම් ඇති වෙනවා, ඇඟේ වෙනස්කම් ඇති වෙනවා. සුවය ඇති කරමින් ඉන්න. ඔව්. මොකද ඒ සුවයත් එකම තමයි සුඛිනෝ සමාධියදී. සුඛයයි සමාධියට ගෙනියන්නේ. ඒ සුඛය ඇති කරන්නේ අර ධර්මතාවය. යහපත් ධර්මතාවය සිහි කරනකොට ඒකේ ගති ලක්ෂණය සුව කිරණ ඇති කරන එක. ඒ සුවේ ඇඟට දැනෙනවා. ඒකෙන් කැක්කුම රිදීමේ ඉන්නේ. ඒක සුවේකින්මයි අපරම ලේලාරන්නේ. පිදීමක් එන්නේ. ඕකෙම දේ කරද්දී. දැන් ඒ කාන් අපි කාන්දාම් කයක තමයි මේ හැඟීම් වල ක්‍රියාත්මක වීම එන්නේ. දැන් ශෝකේ සංවේගයේ ආදී ආවනම් ඒක බලපාන්නේ පපුවට. ඒතර යම් කිසි ආකාරයක දෘෂ්ටි බලපෑවනම් බලපාන්නේ ඔළුවට. එකිනෙකට බලපාන හැටි. සංවරත්වයේ බලපානවා පාදවලට. කාමයේ බලපානවා කාමේන්ද්‍රිය සහිත වකුගඩු ආදී තැන් වලට. තුනටියට. ඒවට බලපානවා. අවංකත්වයේ බලපානවා කොඳු ඇරබෙලට. කරපු ක්‍රියප දේවල් බලපානවා අතපය වලට. ඊ ඊ තැනට ඊ අනුකූල පිහිල්ලා තියෙනවා. ඉතින් ඔය පිහිටනකොට ඔය දූෂයන්තමින් ලෝභ දේශ මොහිනා කලේ. ඔය කරන ගානේ ඇති වෙනවා කළු පාට කිරණ ධාරාවක් චිත්තජ කිරණ වශයෙන්. අනුර ගහන්න අත උලුක් කළා නම් ඒ ඒ වැඩේ කරපු තැනට ඒවා පිහිටන්නේ. එදා එයාගේ කිහිල්ලේ පටන්ගෙන එතනේ පටන්ගෙන මුළු අත දිගේම ගිහිල්ලා නැහැ ඒ කිරණ ධාරාව එහෙම පීර කළු කරලා තියෙනවා. දැන් කාට හරි ගහන જાතිය අමනුෂ්‍ය අප්‍රමාණ මේ ලෝකේ ඉන්නවා. නොපෙන්නේ පැත්තේ. උන් ජීවත් වෙන්නේ ඒ જાතිය වැඩ කරලා. උන්ගේ උන්ගේ ශරීරات ඒ જાතියෙන් හැදිලා තියෙන්නේ. දැන් උන් උන් ඉන්න බලන්නේ උන්ට ගැලපෙන පරිසරයේ. අපි අනුර ගහන අත උසලා ඒ කළු කිරණ ධාරාවේ පරිසරයක් අපේ අතේ හදාගත්තා නම්. ඊ අතෙන්ම අයින જાතිය එකයිදලා ඒකට තැන්පත් වෙනවා. ඊට පස්සේ අපේ ඇඟේ අමනුෂ්‍යය. අරින්න බෑ ඒක හේතුඵලයි. උන්ගේ ගේ හැදුවා උන්ගේට එනවා. ගයක් හදලා නිකන් ඇරලා තිබ්බොත් එහෙම නිදල් ඇරලා තිබ්බොත් ඒ ගෙයි පදිංචි වෙන ගැලපෙන්නේ නැහැ. ඉතින් ගෙට පදිංචි වෙනවා. ලේසියම හදාගෙන. ඒ වගේ අමනුෂයා ගතියට ගතිය ආකර්ෂණය වෙලා හිටන් අපේ ඇඟටම සම්බන්ධ වෙනවා තැනින් තැනට. අනුන්ට සාප කරපු දාහ කරපු එකක් හිටියනම් පපුවේ කළු කිරණ හැදෙනවා. අනුන්ට දාහ කරපු සාප කරපු જાති අමනුෂයෙක් ගතියට ගතිය දිහා එතන සම්බන්ධ වෙනවා. උගේ ආහාරය උගේ ලෝකේ වෙනවා ඒක. ඉතින් මේ ශාරීරියේ එක සක්වලා කිව්වේ ඕකයි. හැම જાතිකයකම මේකේ ඉන්නවා. ගති ලක්ෂණ. ගතියට අනුකූල ගති කියොත් මේකට සම්බන්ධයි. දේවතාව බ්‍රහ්මයේ කොච්චර ඈත හිටියත් දේව ගතිය යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් ගතියට ගතියෙන් එහා හිටින්න සම්බන්ධයි. ඒක නා දේව බැල්ම වැටෙනවා. බ්‍රහ්ම ගතිය තියන බ්‍රහ්මයා ඉතින් නා සම්බන්ධයි මෙහාට. ඒ ගාන જાති බ්‍රහ්මින. ඒතර බ්‍රහ්ම බැල්ම එනවා. ඔය ක්‍රමේ එනකොට මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා අපි හදාගත්තේ අතවල පයවරු හිටියනම් අර ලෝභ දේශ මොහෙන් හදාගත්තේ. උන් පිච්චෙන්න පටන් ගන්නවා අර කිරණ වැදිර. උන් කැමති නැහැ කිරියට දෙන්න. උන්ට බාධකයක් නෙවෙයි මේක වහනවා වාගේ. එතන පටන්ගෙන මාර සත්නක්කාව උන් ලැහැත් වෙනවා. අර එන මාර්ගයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ එතන ඉඳලා. ඇගේ ඉඳලා. ඉතින් ඒක තමයි කියන්නේ. සතර සතිපට්ඨානෙ ඉඳගෙන මේක වඩනකොට අර සියල්ලම කපාගෙන යනවා. අපි සතර සතිපට්ඨාන අසංවරව ඉඳගෙන භාවනාව වඩනවා ආය අසංවරව වෙනවා. අසංවර වෙන්න අමනුෂ්‍ය අයින කියනවා. ඌ භාවනාවට විරුද්ධව පාර ගන්නවා. මේ බුදුරන් වහන්සේ දේශනා කළා තමන්ගේ බිමේ ජීවත් වෙන්න. අනුන්ගේ බිමට යන්න එපා. කැටකිරිලි අනුන්ගේ බිමේ ඉඳ කියලා වෙනතරපත් වෙනවා වාගේ. උඹලට තමන්ගේ බිම අතහැරලා ගියොත් වෙනසීමට පත් වෙනවා කියලා භික්ෂුන් වහන්සේලා අවවාදයක් කළා. ඒක කැටකිරිල්ලි කියන කිරිල්ලිය. ඒ කුඩු වර්ගය. අත්තකුඩලා ඉන්නකොට එකපාරට ආපු උගුසෙවුර අහු වුණා. උගුස අල්ලගෙන යනකොට මේ කැටකිරිල්ලි කෑ ගහනවලු. මේ කාලකන්ණි උගුසට මං අහුනේ මගේ බිම අතහැරලා ආපු හින්දානේ. මගේ බිමේ මම හිටියනම් මේ කාලකන්ණි මේ උගුසට මං අහුවෙන්නේ නැහැ කියලා මෙහෙම කෑ ගහනවලු. මේක උපමා කතා. මේලාදී මොකද කරන්නේ උගුසට අපහාස කරනකොට. උගසා කල්පනා කරලා මේකේ කොහේ හිටියත් මට අල්ලගත්ත හැයි. මේකේ අතැන්න මේකේ පුරසාරම කියන දේ අතැල්ලම අල්ල ගන්නවා. තෝ අතන්නේ තෝගේ බීර බල මං අල්ල ගන්න නැද්ද බලන්න කිව්වා. කියලා අතෑරියා. ඒ වගේ ඉගිල්ලා ගිහලා නම් අර මේ ගොවියෝ පස් කර හදලා තියෙන එක පස් කැටයක් උඩලා ඉතින් කියනවලු. ඔයාලා උගුස පුළුවන් නම් දැන් අල්ලවිය කියලා. උගුස වේගෙන් ආවලු අල්ලන්න. කැටකිලික් සෙනෙයකින් හිඟ අතර පස් කැටයක් අතර. උගුස හැපුණලු. අර පස් කැටේ හැපිලා න උගුස මලාලු. මහන්නේ උගුසා කියනවා පවිටු මරුට නම. අනුන්ගේ බිම කියන සතර සතිපට්ඨානේ තොර ස්ථානයි. තමන්ගේ බිම නම් ආර්ය බිම නම් සතර සතිපට්ඨානේ. වල සතර සතිපට්ඨානේ ජීවත් වෙන්න මාර පාක්ෂිකයින්ට කිසිම ඉඩක් නැහැ. ජය ගන්න වෙයි. මෙච්චර ලස්සනට අපිට ක්‍රම කියා දියා තියෙනවා. මේ පිස්සු වෙන්නේ මොකටද? යකුන් ඇහුණා කියලා දඟලන්නේ මොකටද? අපි කිව්ව ටික කරගත්තා නම් ඒක අපි මිදෙනවානේ. මෙච්චර පැහැදිලිම දියා තිය අපි ගන්න ඇත්තේ ඇයි? කයින් යම් කිසි වැඩක් කරනකොට සතියෙන් කරන්න ඕනේ. අත ඔසවනවා ඔසවනවා කියලා ඒසුවට හරියන්නේ නැහැ. ගෙනිනවා කියන ඉතින් ඕකේ දැන් අපි සතිය කියන්නේ. මොකද කරන කරන වැඩේ සතියෙන් සිහියෙන් කරන්න කියලා. දැන් අත උස්සනවා උස්සනවා උස්සනවා කිය සිහියෙන් උස්සනවා කියලා උස්සනවා. එහෙනම් අනනවා අනනවා කිය කිය අනනවා. ගෙනිනවා ගෙනිනවා කියලා ගෙනිනවා. කනවා කනවා කියලා හපනවා හපනවා හපනවා. මෙහෙම ක්‍රමයක් කියartifactId තිනවා සිහියෙන් කරන එකට. දැන් සිහියෙන් කරන්න කිව්වේ මොකද්ද? මං අත ඉස්සෙ මොකටද බලන්නේ? මදුරා තලන්න. මතක් වුණා. එහෙනම් මොකටද අත ඉස්සෙන්නේ? රාග දේශ මොහ මොකද යන්නේ? ද්වේෂ. මොකද කරන්නේ? පාපේ. ප්‍රාණඝාත පාපය. කරනවද නොකරනවද? නොකරනවා. එහෙනම් මොකද කරන්නේ? තීනාත වාදී. අන්න සතිය අත වාත් කළා. දැන් ආයතරය මොකද කරන්නේ? මදුර පන්නන්න. ආයිත පන්නලා දැමර කවන්නේ. මරන්න නෙමෙයි. ඒක රසුතර ගිනි දානවා. ඒක කෙරුවට කවන්නේ. ඒකේ පාපයක් නෑ. යන්නේ අපි දකින්න ඒ පැත්ත. නැගිටිනා මොකද? කම්මැලි බෑ. කතා කරන හැන අහවල් එකන උන් එකලා ටිකක් ටිකක් ගිහිල් කතා කරගෙන ඉන්න ඕනේ. කම්මැලිකම යන්න. නැගිට්ටා ඒක. නැගිටිනවා නැගිටිනවා කියන්නේ නැගිටින්නේ මේ කිව්වේ. මොකටද නැගිටේ බලන්න. ඇයි නැගිටේ? අන්න සතියෙන් කරන්නේ ඒකයි. නැගිටිනවා නැගිටිනවා කියන්නේ නැගිටිනවා යනවා යනවා යනවා කතා කරනවා කියලා මේ බලපල් කතා කරගෙන ඉන්නවනම් ඒක සතිය නෙමෙයි. සතිපට්ඨානේ නෙමෙයි. කතා කරන්නේ නැගිටිනකොටම දැනගන්නවා වැඩක් ඇති ඒක නෙමෙයි මේ නැගිටින්නේ. මේ ප්‍රලාපය දුර දුර යන්න. මේක පාපය. වරදා. දසකුසල හේතු වෙනවා. කළ යුතු නොකළ යුතු නොකළ යුතු. එහෙනම් මම මොකද කරන්නේ? කියන්නේ නැහැ. මොනවා වුණත් යන්නේ. ගත තීරණේ. අන්න ප්‍රලාපාහාරි නැතුව කියන්නේ. ප්‍රලාපයෙන් යම් කිසි විඥානය පහළ දුණා විඥාන නිරෝධ වෙනවා. ඇයි ආහාර නැති නිසා. අනේ දැනගන්න එක. ඉතින් ඒතොර ක්‍රියාවා ක්‍රියාවා ගන්න අපි කරන්නේ මේ යමක් පින්නුයි. යමක් යමක් නිසා රාගය හට ගන්නවාද ඒක දුරු කරගන්න. ඒකයි බුදුරණන් ආදී දේශනා කළේ. යමක් යමක් හේතුවෙන් ද්වේෂය හට ගන්නවා ඒක නැති කරන්න. යමක් යමක් නිසා මෝහය හට ගන්නවා ඒක දුරු කර දාන්න. ඒක දුරු කර දැමහම මාර්ගය හරි. ඔන්න සතිපට්ඨානෙ. කය හතුරවන හැටි කායනුපස්සනාව. මේ වේදනාව එනවා. අපි පුරුදු කරගත්තේ වේදනා අසහනකාරීත්වයන් කෙලවරක් නැහැ. ඒවට ප්‍රතිචාර දක්වන්න හිතෙනවා. සමහර ඒවා අපි හදාගත්තේ ඒවා. දුෂ්කර දුෂ්ට විඥාන. දැන් බොණ්ඩ බීලා පීලා පුරුදු වෙච්ච කෙනාට බොණ්ඩම හිතෙනවා දැන් වෙලා වෙනකොට. පුරුදු කරේ තියෙන හැටි. දැන් එයාට තියෙනවා ඉස්සර නොතිබුණ විඥානයක් හැදිලා. හිත නම් ඉස්සරහ තියෙනවා පුංචි කාලෙත් තිබුණා. හැබැයි බොණ්ඩ හිතක් තිබුණේ නැහැ. අන්න හිත කියන එක ඉස්සෙල්ලා තිබුණා. බොණ්ඩ හිත කියන එක පස්සේ හැදුණා. අන්න පස්සේ හැදුණා විඥානය. ඉස්සෙල්ලා එහෙම හිතක් තිබුණේ නැහැ. සෙල්ලම් කරන්න හිතලා තිබුණ කාලයක් තිබුණා. ඊටතර පුංචි කාලේ බුදියාගෙන හිටියා. සෙල්ලම් කරන්න යන බලාපොරොත්තු වෙන්නේ. පස්සේ ටික ටික සෙල්ලමට උලා සෙල්ලම් කරන්න යන්න හිතෙනවා. අන්න සෙල්ලම් කරන විඥානය. ඉතලා තිබිච්ච නැති එක. ඔයගේ උපන් දවසේ තිබිච්ච නැති ඒවා. අපි ගොඩ ගහගෙන අපේ මනසේ. අපිට දැන් අසහනකාරීත්වයක් ඇතිලා තියෙනවා. ඒවම අසහනිය ඇති කරනවා. දැන් ක්‍රිකට් ගහන්න පුරුදු වෙලා ගිහිල්ලා පුරුදු කරපු ළමයෙක් හිටියොත්. ඔය ළමයා අදින් පස්සේ හෙල්ලෙන්න එපා ගෙදරින් කිව්වොත්. කොච්චර අමාරුවද? එයාට හරි අමාරුයි. ඔය එකක් අක් කරපු නැති හිරු කියන අනි උඹ ගෙහෙල්ල නැද විලාගෙද මං කොහෙ යන්නද හෙල්ලෙන්ද කිව්වද මට හෙල්ලිලා යන්න දෙයක් තියෙන මං කොහෙද යන්නේ මට ඔය හොයන්න දෙයක් නෑ යටත් අසහනයක් තියෙනවා එහෙනම් මේ අපි හදාගන්න ගොඩනගාගන්න විඥානම අපි අසහනියට ඇද තමයි ඒවට ප්‍රතිචාර කරන්න ගිහිලා තමයි අපි නොවේ දූෂ්‍යකම් කරන්නේ අන්තිමට විනාශ වෙන්නේ ඒකෙන් ඉතින් බුදුරණන් වහන්සේ දේශනායි විඥාන දැනගන්න විඥාන වලට හේතුව දකින්න සංකාරපත්තේ විඥාන වෙනවා ඒකයි හේතුව සංකාර වලින්මයි ගොඩ නැගෙන්නේ. විඥාන ගොඩ නැගිච්ච හැටි. විඥාන නිරෝධ කරන්න විඥානෙට දෙන ආහාරය හා සංකාර දුරු කරන්න. සංකාර නිරෝධා විඥාන නිරෝධ. ඒකේ මාර්ගය සිහි බුද්ධියෙන් ඉඳලා ඒ සංකාර නොකර ඉන්න. නොකර ඉන්න බලන්න මොකද වෙන්නේ? හිතට ධෛර්යයක් දෙන්න ඕනේ. ධෛර්යය දෙන්නේ කොහොමද? අපි කරන්න ගිය වැඩේ අවරෙන් නිතර සිහි කරනවා. ඒක අතරීමේ ආනිසංස සිහි කරනවා. කොච්චර සාන්තද දැරලා ගියෝ. ඒ 10 මට නැත්නම් කොච්චර සාන්තද? දැන් බීමත් ඉන්න පුද්ගලයෙක් කල්පනා කරන හරි වැඩේ. කීයක් හරි හම්බ වෙනවා පෞලි ජීවත් වෙන්න තියෙන ඉතින් නොබී ඉන්නත් බෑ මට දැන් මොකක් කරන්නද මන් දන්නේ වෙලා තියෙන්නේ නොබී ඉන්නවා කියන එක මගේ ජීවිතේ වැඩකුත් නෑ යාසවාදී නැත්නම් එහෙම හිත හිත ඉන්න පුළුවන් දැන් එයා කල්පනා කරනවා කවදා ඉඳන්ද මට මේ ප්‍රශ්නේ ආවේ මම අවුරුදු 25න් එහා බිව්වද නෑ 25 ඉඳන් බොන්න පටන් ගත්තා දිනයක් එන්න පුළුවන් නෑ 25න් ඉස්සෙල්ලා මට මේ ප්‍රශ්නේ තිබුණාද හරි වැඩි මගේ ජීවිතේ බොන්න නැන්න එහෙම එකක් තිබුණාද නෑ එහෙම හිතක්වත් තිබිලා නෑ මම කොහොමද ගොඩනැගෙන්නේ යාළුවන්ගේ මාර්ගයෙන් අසතුරු සේවනයේ නිසා ටිකෙන් ටික ඇදිලා ගිහින් බොන්න පටන් ගත්තා ඊට පස්සේ ඒකට හැබ්බැහි වුණා අන්න ඊට පස්සේ මොකද උනේ? විඥානය හටගත බලවත් වුණා. ඒ විඥානය දැන් මට වද දෙනවා. ඒක නැන්න අඩුපාඩුවක් හැටියට. දැන් ඕක නැති කරගන්නේ කොහොමද? ඒක හැදුව ආහාරයක නොතින්න ඕනේ. ගොඩ නැගුවේ මොකෙන්ද? ඒක අතරින්න ඕනේ. ටික දවසයි අමාරුයි. දින හත හරියට හිටියොත් දින හතේ මැරෙන විඥානය. බොන බලාපොරොත්තු ඉවරයි. ඒ දින හතරක් ගන්න බැරිලා තමයි තියෙන්නේ. ඕනම බලාපොරොත්තුව හටගත් එකක් තියෙනවා නේද? බලාපොරොත්තු බෙදින්න යන්නේ දින හතයි. ඉතින් බුදුරණා දේශනා කළා හත් දවසක් මේ සතර සතිපට්ඨානිය හරියට වැඩුවොත් අනාගාමී බවට ඇප වෙනවා කියලා. පුරගන්න බැරි කමනේ තියෙන්නේ. අපේ ධෛර්යයමදි මස්ලේ වියලී ආවා සම්මත ඉතිරි වේවා ගත්තා වූ අදිෂ්ඨානයේ ඉෂ්ට කරේ මිස නැනවගීම කියන මේ අදිෂ්ඨානය ගන්න කියනවා. ඒ අදිෂ්ඨානය ගන්න ඔය නිකම්ම පුළුවන්. ලේසියි. මේ වෙලා තියෙන්නේ මොකද? භාවනා කරනවා ඒ උනාට කණ්ඩ දෙන යට ඒම කණ්ඩ දෙනවා. හදාගත්ත විඥාන මරා ගන්න හැටි දන්නේ. විඥාන නිරෝධ කරන්නේ නැති තාකල් නාම රූප නිරෝධ වෙන්නේ නැහැ. එතකන් සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාත ජරා මරණ නිරෝධ වෙන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්නේ නැහැ. මොනවා කළත් හරියන්නේ නැහැ උඩු කපන්න ඕනේ. භාවනා කළා හරියනවා ඉතින් භාවනාව ප්‍රායෝගික පුහුණුවක්. භාවනාව කියනට වැඩිය හුඟ වටිනාමදී ප්‍රායෝගික පුහුණු කරන ක්‍රමයක් කියන එකයි. ඕර භාවනාවක් කියලා කියන්න ගියහම අපි වරදිනවා. මොකද අපිට මෙච්චර කාල භාවනා කියලා දෙන්නේ ඕවා නෙමෙයි. ආයි නෑ දරදඬු වෙලා වාගේ අතපය හිර කරගෙන හෙල්ලෙන්නේ නැති වෙන්න ඉන්න බෙල්ල හොල්ලන්නත් එපා, අඟ හොල්ලන්නත් එපා, අත හොල්ලන්නත් එපා. ගල් ගෙඩිය තිබා වගේ ඉඳ පුරුදු වෙන්න. ඔහොම එකක් අපිට කියා දෙනවා. එරමිනියම ගොතන්න කොහොම හරි බැරි නම් කකුල් ඇද වෙලා තිබුණත් ඇඹරලා කැල්ල හරි කමන්නේ හිර කරලා ඒ විදිහම තියාගන්න. ඔහොම එක එකව කියනවා. ඔය එක ඉරියව්වක ඉඳලාද මේ ආනන්ද හාමුදුරුවෝ හරි හතරපත් වෙන්නේ. හතර ඉරියව්වේ නෑ. භාවනා කරලා හිටයි භාවනා කරනවා කියලා අදවත් කිව්වරේ ඔය ටික විදර්ශනාව තමයි කළේ. අන්තිමට මහන්සි නිසා කියලා බුදියා ගන්න ගියා. ඇඳටලා හින කකුල උඩට ගන්න දිගට හරි හතරපත් වුණා. බුදියාගෙනත් නැහැ. ඉඳගෙනත් නැහැ. හිටගෙනත් නැහැ. ගමන් කරලත් නැහැ. හතර ඉරියව්වටම නැතිනක හරි හතරපත් වුණා. එතන ඉරියව්වක් කොහෙන්ද හරි හතරපත් වෙන්නේ? නෑ ඉරියව් නැතුවමපත් වෙලා හතර ඉරියව් මෙතන. ඉතින් අපිට ඉරියව්වක් මොකටද? සක්මන් කරමින් ගියා කොච්චර ඉන්නවද? ඉඳගෙන ලැබුවා කොච්චර ඉන්නවද? නැගිටලා ලැබුවා කොච්චර ඉන්නවද? ඕතරම් ඉන්නවද? භික්ෂුන් වහන්සේලා 60 නම පින්ඳපාත වඩනකොට එක්තරා කාන්තාවක් සිංහල හෙළ කවියක් කිව්වා. මේ මල් පර වෙලා යන හැටියට අපේ කයත් මේ ලස්සනට වෙන පර වෙනවා කියන අදහස දෙන කවියක්. ඒ වර මහතෙරුන් වහන්සේ කියනවා "ඇවැත්නි ඇහිනවද ඔය කවිය?" හොඳ අර්ථයක් වගේ තියෙන. හිටගෙන ඔක්කොම එක සමන් දීගෙන හිටියා. අර කවිය කියලා වෙනකොට 60 නම අරිහත් වෙනපත් වෙලා. දැන් කාගෙන්ද බනහෙන්නේ? ලඳා කියන වන කවියකින් කිව්ව වන හිරු. දෙතර උන්වහන්සේ අඩුව සම්පූර්ණ කරන්න ඒකත් ඇති වුණා. දැන් හිටගෙනම හරි හතර වෙන 69 කක සැරේ. දැන් ඒ රටාව ලද නැත්තේ ඇයි? අදේ වටිනා දහම් වල කියන්නේ හරමිටි. ඊටලා පඬිතියෝ ඉන්නවා දහම් දෙන්න. තම තමන්ගේ මත හදාගෙන ඒ තුල මිනිස්සු ඉර කරනවා. දහමගේ වැහිලා. වෙනවනේ අපරාධය යන්නේ මේ ධර්මයේ තියෙන කාලේ ධර්මයේ වහනකොට මොනවා කරගන්නද කියලා. කොච්චර සාන්තුරලා හිටියත් යන්න වෙන්නේ දෙන්න. අපරාධයනේ කරගන්න. මෙච්චර ලේසියෙන් පහතුවෙන් නිවන් දකින්න තියෙන මාර්ගය වහලා දැම්මහම. ඉතින් ඔය අහපුවාම මෙහෙ එනවා හරියට හම්බෙන්න තියෙනවා එක එක විදිහයි. ඉතින් චතුර්ථ අධ්‍යාන ටික අවරලා තියෙන ඉතුරු ටික අහන්න එනවා. එහෙමත් එනවා. මම දන්නවා එනකොට ඉතින් මොකද්ද මේ වරපේක. මගේ ඉතින් ඒ කියන්නේ ඔබ හිතේ දැන් නාහියාගේ මෙතන හිත තියාගත්තා ඒකනේ පළවෙනි ධානය කියන්නේ. ඔව්. ඊට පස්සේ මේ ඇහැලාගේ හිත තියාගත්තා එතෙන් යනකොට ඒකනේ දෙවෙනි ධානය කිව්වේ. නළලේ හිත තියාගත්තා තුන්වෙනි ධානය කිව්වා ඕකනේ. ඊසුමුදුරේ හිත තියාගත්තා හතරවෙනි ධානය කිව්වා ඕකනේ. ඕක නේද ඔය කියන්නේ. ඔව් ඒක තමයි. ඉතින් මගේ දැන් මොනවද අහන්න තියෙන්නේ ඔයගලන්ට? දැන් කවුද ඔගේ දැහන් කියලා කිව්වේ? ඒ වගේ නම් මේ මහරහතන් වහන්සේ නමක් කියන්නේ මේ මෑත කාලෙදී හිටපු මේ කොහෙද වන්දනේ හිටපු ආහමතුනම ගැන කියලා කියනවා. ඒ ආහමතුන්ගේ ගෝල පිරිසකින් එන પરම්පරාව අපි තමයි මේක ගෙන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් අපිට තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ප්‍රථම ධානය. තියෙන සුවේ යථා ස්වභාවය. ඔය හතරවෙනි ධානයෙත් නැහැ. මම ඔක ඔප්පු කරන්නේ කොහොමද ධර්මානුකූලව? ඔක ප්‍රථම ධානයේ ස්වභාවය කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය දේශනා කරනකොට ඒ දේශනාවට ඕක කොහොමද ගලපන්නේ? මුදේර පැහැදිලිව දීගණිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධානය හතර ලැබෙනකොට දකින්න ආකාර හතරක්. අද වගේ හවංගාලා නානවා වගේ නෙමෙයි ඒ කාලේ නෑ. නාන්න ගත්තේ වෙන කුකුම් පොතු හඳුන් කුඩු ඔය වගේ දේවල් අරගෙන වතුර දාලා අඹරලා හිටන් හදා ගන්නවා ඒ මඩ මේ මැටි වර්ග දාගෙන ගුලියක් හදා ගන්නවා අපි මිරිස් අඹරනවායි ගුලියක් හදනවා හදාගත්තේ මේ මැටි ගුලිය තමයි හදාගත්තේ ගුලිය තමයි ඇඟේ ගාලා නාගන්න ඉදා පරිහරණය කළේ ඉතින් ඉදා හොඳට විද්‍යාමාලා තිබිච්ච දෙයක් ඕක ඉතින් බුදුරන් වහන්සේ යනවා මේ නාන සුණු ගුලියක් හදලා මේ ගලේ තියලා අඹරලා මේක හදලා හිටන් මේ යමක තියා තිනවා දැන් දැන් මේ ගුලිය තෙත අහකට වැහෙන්නේත් නැහැ ඇතුලේ තෙත් නොවුණු තැනක් මේකේ තියෙනවා කියලා කියන්නත් බෑ. හැමතැනම ඇතුලේ තෙත් වෙලා. ඇතුලේ පිට තෙතයි. වැහිලා අහකට යන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ශාරීරිය ප්‍රථම ධානයටපත් වුණාම ඇති වෙන ප්‍රීතියෙන් සුඛයෙන්. ඒ ප්‍රථම සවිතක්ක සවිචාර කියන ඒ ධානයේ නිසා හටගන්න ප්‍රීති සුඛයෙන් තෙමා ගියාම ඔන්න ඔවාගේ දැනෙනවා. මේ ශාරීරිය අස්සක් මුල්ලක් නැහැ ප්‍රීතියෙන් සුඛයෙන් තෙමිලා යනවා. මෙන්න ප්‍රථම ධානයටපත් වුණාම දැනගන්න ලක්ෂණයක්. මේ මම ප්‍රථම ධානය ගැන කියලා අහනවා. ඔය ඔළුවට ගැනකන් අර ධාන හතරවෙනි ධාන කිව්ව එක නේ ওই ටික තියෙනවාද? නෑ එහෙම නම් නෑ. ඒකට යන්නේ නෑ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රථම ධානය ඔයකේ චතුර්ථ ධානයට වඩා දහස් කෝටියක් වරිනවනේ. මම කිය ඔයකට කොහොමද ප්‍රථම ධානයවත් ලැබලා තියෙනවා කියන්නේ? බෞද්ධයෝ නේද? කාගෙන් කියම නැද්ද ඔය? ඉතින් ඒතකොට මේක අපි කියන ක්‍රමේ වැරදි කියලාද කියන්නේ? මම නෑ නෑ මම අරක හරි මේක වැරදි නේ බුද්ධහමටයි කියන්නේ. මෙන්න හේතුඵල. හරිද වැරදි තෝරාගන්න ධර්මානුකූලව. ඒක ඔබ සතු වෙලා. නැන්න ඕක කියන්නේ අපි එකට මේ වැරදි කිව්වා කියලා අහවල් හාමුදුරුවෝ කිව්වා කියලා කින් කියනවා. ඉවර පස්සේ මොකද කරන්නේ? ඔව් ඒගොල්ලන්ගේ ඒවා හරි අපි වන්නේ වැරදි ගැටුමක් එනවා. කවුරුත් අවබෝධ කරගත්තේ නැහැ. මම කියන්නේ හරි වැරදි මයින් අහන්න එපා. හරිද වැරදිද කියන්නේ හේතු පෙන්වන්න ධර්මයේ. ධර්මානුකූලව හරිනම් ඒක හරි කියලා හිතා ගන්න. ධර්මානුකූලව නැත්නම් ඒක අරුපාරුත් පෙන්නපුවාම ඒ අනුසාරයෙන් වැරදි හරිද කියලා ඔයාම හිතා ගන්න. ඒක නෙමින් දැනගන්න. ඒක තමයි බුදුරණන් අහතේ යමක් අවබෝධ කරගන්න පෙන්ලා දුන ක්‍රමය. ඔතෙන් දකින්න ඕන. ද්විතිය ධානයටපත් වුණ කෙනා ගැන. උන්වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා. නිලුම් විලක, උපුල් විලක, ආදිවන්න මානිල් විලක ඒවැ මලක් ඇදෙනකොට මල් පොහට්ටුව වතුරේ මැදා කෙනකන් ඇදිලා තියෙනවා දැක්කෝ. ඒ මල් පොහට්ටුව හැමතැනම ඇතුළත තෙත් වෙලා. වටෙන් ජලයෙන් වට වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දෙවැනි දැහැනට එනකොට සමාධියෙන් හටගත ප්‍රීති සුඛය මේ ශාරීරිය පුරා ගිහිල්ලා. ඒ ප්‍රීතියෙන් සුඛයෙන් තෙත් වෙලා. ඒ ප්‍රීතියෙන් සුඛයෙන් වට කරලා තියෙනවා. හරිය ජලයක් මැද තියෙන ඉලු පොට්ටුව වගේ. මෙන්න මේ ස්වභාවයෙන් Tamanට වැටෙනවා දෙවෙනි දැහැන. නැතුන් ඉඳ දැහැන වැටෙන්නේ. දෙවෙනි දැහැන පින්නේ මොකක්ද? දෙවෙනි දැහැන කියන්නේ මහ වැස්සක් වැහැලා. පිටින් වතුරේ ඉන්නෙත් නැතුව. පිරලා තියෙන යම්කිසි වැවක් පොකුණක් දැක්කහම යට උල්පත් වලින් ඒකට වතුර කාන්දු වෙලා එනවා. පිටින් වැස්සකින් බාහිරින් එන්නෙත් නෑ. කට මට්ටමනේ පිරලා නිශ්චලව තියෙනවා. මෙන්න මේ වගේ දෙවෙනි දහන. ඒ ඇතින් ප්‍රීතියෙන් සුඛයෙන් මේ කය පිනා ගිහිලා තියෙනවා මේ කය දෙකයි පිනා යනවා. නිශ්චලව තියෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් දෙවෙනි දහන වැටෙනවා. අර මලේ විසරින් කිවි මල් පොට්ටුවේ තුන්වෙනි දහන. මුළු ශරීරයේ හිස් මුදුනේ පටන්ගෙන පාදාන්තයේ දක්වා යම් සුදු රෙද්දකින් වැහුවා නම් අංගපසක නොපැනෙන සුදු රෙද්දම පේනවා නම් කොහොමද පේන්නේ? හතරවෙනි දැහැන්ටපත් වුණාම මේ ශාරීරිය පේන්නේ නැතුව ඔන්නපත් සුදු ධාරාවකී පේනවා. සුදු ආලෝකයෙන්. ඔන්නොතින්ටපත් වෙලා පේනකොට හතරවෙනි ධානයේ වැටෙන ස්වභාවය. දැන් අපිට ඕන ඇතිනේ ධානය වල සත්‍යයන් විග්‍රහ කරන්න හරියන්නේ. හැබැයි මේ අපි කිව්ව ක්‍රමයේ අනුගමනය එක බලනකොට කේස් ගහකවත් වෙනස් නෑ ඔය කියන කාරණා එහෙම ලැබෙනවා. මේක එකයි කතා කරන්න දෙයක්. ඔකෙන් දකින්න පුළුවන්. ගොඩාක් විග්‍රහ කරගන්න ගියොත් හිර වෙනවා. එනිසා ඒක මට්ටමකට මට්ටමට ගන්න ඕන. ගත්ත ටික ගැන හොඳට හිතලා බලන්න. නුවණින් මෙනෙහි කරන්න. ප්‍රශ්න ආශයක් එකක් එනවා නම් ආයි දවසක අහන්න. ඒක සුද්ධ කරගන්න. ඊළඟට තව ටිකක් එකතු කරලා අත්‍යවශ්‍ය හරිය ගන්න. ඕම ටික දවසක් ගන්නකොට තව හතරක් බනහන්න ඊට බනහන්න දෙයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ වැඩි කරගන්න එකයි.